ඉඳ තියෙන අර කට්ටිය සමහරලාට මේ අනික් අපේ සෝපත්තිතා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කම සෝපත්තිතා අවසරයි ගෞරවනීය සංගරත්නයේ අවසරයි මේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන සෙනසුරාදා පාත්තණ්ඩේ දින ධර්ම සාකච්ඡාට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා විනාඩි 90ක් නැත්නම් පැය කමාරක පමණ කාලයක් මේකට ගත කරන්න. ඒකේ මුල් විනාඩි ස්වල්පේ අපි විවස්ථාසිපත් කරගෙන වාරේ පැමිණිච්චි සමාධි සූත්‍රය මුල් කරගෙන ධර්ම සාකච්ඡාට මාතෘකාමතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සම්බන්ධ වෙන අයගේ අභිනතේ පරිදි මේක විවෘත සාකච්ඡාවක් බාටපත් කරගන්න පුළුවන්. ඒ ආරාධනාව සමග මම සීල දනාගේ දැන ගැනීම සඳහා අදට ඉමිත යෝගාශ්‍රමීය කතිකාවතේ මුල් භාගය කියවන බලාපොරොත්තු වෙනවා සීල දනාගම කාරුණික අවධානය මේ දෙස් යොමු වේවා කියලා කරුණාවෙන් මතක් කරනවා. යෝගාශ්‍රමීය කතිකාවතේ සක්ඛාතම් බ්‍රහ්මචරියං සම්දිට්ඨිකම කාලිකං යත්තමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා අගාරියං තමීව සද්දං රූහෙහි මා කාමස්ස වසංගමි ශාන්ති රසෙන් රසවත් සම්බුදු සසුන්වන් කුල දරුවන් විසින් උත්තරීතර වූ ශාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මේ සංජාත පෝෂණය සඳහා සමාරාධනයේ මෙහි પરමාධ්‍යාශය විය යුතුය. ශද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ. යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්දා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභක ඊට ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසකින් තොරව ශාසන પરමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ පිරිසකින්ද ශාසන પરමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඊට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථා සම්පූර්ණ විය යුතුය ශික්ෂාචා ජීවෙන් සමානව සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාරී සීස සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන් මැතුලත් කොටගත යුතු හේයි. මෙහි කරන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළෙහි යාමට හේතු පැන්නේ හේයින්ද සමානගත ශීරිත්‍රිත් ඇති පිරිසක් විය යුතුය. දීපවිදි කාවිජිනුව තමගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂුන්ව දාකරන පින්කම් වලට මෙම භික්ෂු පිරිස සම්බන්ධ විය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදීකට මේ පිරිස සම්බන්ධ විය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සරලන හැම අධ්‍යාපනයක් තිය යුතු නෙහි. යෝගාභ්‍යාස ආශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවැත්වෙන දියුණු කළ යුතුය. නිම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වනෙහිින්. පිරිසිදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව. චතුකතාදීන් සම්පූර්ණ දුල්ලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රධානංගියානි ඉද රාජකුමාර බික්කු සද්දෝ හෝති සද්ධාසි තථාගතස්ස බෝධින් ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝති අප්පාදංකෝ සම වේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති හීතාය නාච්චුන්නාය මජ්ජමාය ප්‍රධානක්කමාය අසටෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝති අකුසලානන් ධම්මානම් පහනාය කුසලානන් ධම්මානම් උපාදාය ථාමවා දල්ල පරක්කමෝ අනික්ඛිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤාවෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංචපදානං ඥානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධි රාජ සූත්‍රයේ වදාළ භාවනාන් යෝගී යෝගාවචට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණයට උත්සාහ වැඩි යුතුය පබ්බාජෙන්තෝ පීසෝ දෙත්වා පබ්බාජේතයි වදාළෙහි පැවිද්ද ලබා ගන්නට පැමිණියවුන් හොත් හෝ ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා. එයින් සමර්ථවක දස්සිලා සීලයක පිහිටුවා. පණ්ඩු පලාශයක වශයෙන් සුදුස්තනක නවත්වා. එරණ බණ දාම්මාවත් පිළිවෙත් ආදිය පුහුණු කරවා. පරීක්ෂණයෙන් සමර්ථවවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්‍යා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන තදහ නැති කුසීතකම් ආදී අභාග්‍යකින් යුත් වූවන් පණ්ඩු පලාත පන්ති නිවාස කළ යුතුය. ಜಾති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපාක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරිය අකුසල් වැඩේ නම් මේ බඳු කවරකෝද ආශ්‍රයන කළ යුතු බව වදාළ හේයි. කපකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසේ ලජ්ජී ධර්මය වෙනසී ආකි හේයින් පරීක්ෂාවකට බහාරගත යුතුය. පිරිසින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හේරණ උපසම්පන්දේ කොටස පිළිබඳවද මනමින් කරුණු විචාරාම සුදුසු බාරකාරාදී නැති විට මතුරත් කරගත යුතුය. පිටතින්නේ නෙහෙරනුන් නැවති පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාස මූලසතානේ ප්‍රධාන අනුසායක මහිපාණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මාතෝ වනත්තාය සංවත්තති යතහි ධම් භික්කවේ පාපමිත්තතා. යහි වදාලෙහින් සරණාර්ථයට හේතු පාප මිත්‍රාශ්‍රේ විසුකුරු සපුන්මින් බහැරකොට සුද්ධා සුද්ධේ සංවා සංකප්පය වෝපතිස්සතයි වදාළ ධර්මයට අනුව තමද ලජ්ජී ධර්මයන්නේ පිහිටා එවදු ලජ්ජීන් සමගම ධර්මාමිස සම්භෝගවලයේදී යුතු කලට සුදුසු පරිදි සීකපත බැඳීමට කිසිවරු කිසිඩක් නොලබෙන පරිදි පංචසත්ක සංගායනාදී තබා වදාළ සංඝ ඥාත්‍ය දීකොට කුඩා මහත් කිසිදු සීකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකි වණ්ණංගනදී ගාතාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංන පරිපූර්ණතෝන සීලම් පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේරමජ්ජිමනාවක හැම භික්ෂූන්ම කුදුමා සීලවත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කොහොනාදී වංග ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනගෙන දල දනු ගතිය කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත උජුපටිපන භාවය පුරුදු කළ යුත්තාහ ගම්මැදී බණ කීම ආදී අසාකටේද්දා හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදී දැයියදී යුතුය නිදාරාමතා භාසාරාමතා කනසංගනිකාරාමතා ආදී ශාසන පරියානිකර ධර්මයන් නොයේදී <clears throat> තිචිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතා වස්තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරනු හොඳින් දැනුගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තියින් වෙන ප්‍රතිපatti ප්‍රතිවේත සාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්‍යාප්ති ධර්මයේ උත්ග්‍රහණයේද උත්ග්‍රහණයේ ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසේ සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සිට දෝනසේද කුල දෝෂණ ආදියට හසුනෝනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මේ කියවන්නේ ඉතින් අපේ විවස්ථාවේ අංක 57න් පළවෙනි විෂයයි. ඉතින් මේක විවස්ථා කියීමේ අංකයේ સમાප්තිය සටහන් කරන අතර අපි අනිත් දවසේ 27 වෙනි අංකයේ සිට නිමාව දක්වා කියනවා කියන මතක් කිරීමත් එක්ක අද දවසේ විවස්ථා කියීමේ අංකයේ නිමාව සටහන් කරනවා.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 අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. මහණෙනි මේ සමාධි භාවනාව සතර දිනකී කවර සතර දිනක් දෙයක් මහණෙනි වඩන ලද විහිල කරන ලද සමාධි භාවනාවේ දුක් දෙමි සුව විහෙර පිණිස පවද්දේවේ මහණෙනි වඩන ලද විහිල කරන ලද සමාධි භාවනාවේ දිව්‍ය චක්ෂූර් ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවත්නේවි මහණෙනි වඩන ලද බිහිල කරන ලද සමාධි භාවනායි ස්මෘති සංපයුක්ත ඥාන පිණිස පවත්නේවි මහණෙනි වඩන ලද විහිල කරන ලද සමාධි භාවනාවේ ආශ්‍රවක්ෂය පිණිස පවන්නේ වේ. එතකොට අපි මොකක්ද අද ගන්නෙ? මේ පාර කිව්වේ මොකද්ද ඔය තමයි මම හඳුන්වා දීම. ඊට පස්සේ අපි එකින් එක එක කරයි කියලා මට මතක තියෙනවා. හතර සවිඥාසිකල. හතරයි ඊට පස්සේ විස්තර තියෙනවා බලන්නේ. කතවාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි පේයාලං චතුත්ථඥානං උපසම්පච්ච විහෙරති අයං මුච්ඡති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති මහණෙනි මේ ශාසනයේ මහාන කාමයෙන් කෙලින් වෙන්වම චතුත්ථඥානයට සමවැද වෙසේ මහණෙනි වඩන ලද විහිල කරන ලද මේ සමාධි භාවනාව දුෂ්ට ධම්ම සුඛ විහරණේ පිණිස පවත්නීයයි කියනු ලැබේ. මේක මම හිතන්නේ අපි ඔය ඉස්සරත් ගත්තයි කියලා. ඒ කියන්නේ සමාධි භාවනාව සමාධි සුඛේ සඳහා නැත්තම් දිට්ඨ ධම්ම සුඛ විහරණේ සඳහා ගන්න එකට ඇත්තටම කියනවා නම් ඔය සාමාන්‍ය ලෝකයාගේ පැත්තෙන් කියනවා නම් දෙවෙනි ධ්‍යානය පෙන්වන්න ඕනේ. මොකද දෙවෙනි ධ්‍යානයේදී පීති සුඛ දෙක බොහෝම ප්‍රකටයි. මේ වගේම යෝගාවචරයට ලොකු වෙනසක් තේරෙන්න පටන් ගන්නවා. චෛතසික ධර්ම වල උනන්දු භාවය. නමුත් ඊට වැඩිය මෝරච්ච සුඛයක් බලාපොරොත්තු වෙන එකන තුන්වෙනි ධ්‍යානයේ කැමැත්ත බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි ධ්‍යානයේ බ්‍රහ්ම සුඛයක් කියලා කතා කරනවා. අරමුණේ කිසිම ඝර්ෂණයක් මොකුත් නැතුව නම සරුවචනාංශයේ ආර්ය මන්සන්දී විදියට පෙන්වන්නේ චතුත්ථ ධ්‍යාන සමාධිය. ඒක උපේක්ෂාව තියෙනවා. එතකොට ditta ධම්ම සුඛය කිව්වට අදුක්කම සුඛයක් තියෙන එතන. තුන්වෙනි එකේ තමයි සුඛය සහ උපේක්ෂාව තියෙන්නේ. මේකට යනකොට අදුක්කම සුඛ වේදනාව සහ ඒකාග්‍රතාවයේ සතිය පවතිනවා. ඉතින් සරුවචන් වහන්සේ පින්නන්න හදන සමාධි භාවනාවේ ගිහියෝ ලෞකික ලෞකික සැප හොයන කෙනයි <clears throat> එහෙම නැත්නම් භව සම්පත්‍ය හොයන කෙනයි අතර හතරක් පෙන්වනවා. ඒතර පළවෙනි එකට යනකොටමත් සමාධිය. දෙකේදී ප්‍රීතිය, තුනේදී සුඛය, හතර තමයි සරත්‍යංශෙ පෙන්වන්නේ. ඉතින් එතකොට මේ ditta ධම්ම සුඛේ වශයෙන් උනත් මෝරච්ච දෙයක් මෙතන මේ චතුත ධානය ගෙන හර දැක්වීම පෙන්වන්නේ. ඊටත් වැඩිය පෙන්වන්න ඕනේ නම් පුළුවන් ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ වගේ චතුත ධානයේ යන <clears throat> ඉහළ මට්ටම් නමුත් ඒක ਸਰවචනාංශයේ මේ ආර්යමන් සම්දි විදිහට පෙන්වන්නේ. ආර්යමන් සම්දි විදිහට පෙන්වන්නේ චතුත ධානයේ උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියන එක තමයි සම්මා සමාධිය පෙන්වනකොට පෙන්වන්නේ. ඉතින් ඒක එක එක ආචාර්යවරු එක එක විදිහට ගිනහර දක්වනවා. ඒ පාවොක්සයිඩ් වගේ ස්වාමීන් වහන්සේලා අෂ්ට සමාපත්තියම ඉල්ලනවා. කියන්න කරන එක හොඳයි කියලා කියනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාට කාලයකටපත් වෙච්ච සමත සමාධිය සමත ධ්‍යාන අගය කරලා පෙන්වනවා. එතනින් ගියාම පොතේ කියවන අටුවාචාරින් වහන්සේලාගේ තියෙන්නේ චතුත් අධ්‍යාන ඒක සර්වචන් වහන්සේම වරින් වර පෙන්ලා තියෙන උපේක්ෂා සතිපාරිසුද්ධි චතුත් අධ්‍යාන කියන සර්වච වචනේ කියනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ කට්ටිය මේ කාලේ යුගයේ සලකලා සමත විපස්සනා දෙකෙන් එච්චර ගැඹුරකට නොගියත් දෙවෙනි ධ්‍යානෙන් ට ගියොත් ඇති කියන අදහස සත්‍ය විසුද්ධා විදර්ශනා ඥාන පොතේ නොකිය කියවෙනවා. ඒක පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන පෙන්නලා ඊට පස්සේ විපස්සනාට හරවනවා කියන්නේ මේ ඒකල පෙන්නුම් කරනවා දෙවෙනි ධ්‍යානෙදී තියෙන ඒ Javaය ඒ ප්‍රීතිය විපස්සනා ඥානවල උද්‍යප්පේ ඥානයට හොඳට අවශ්‍ය කරන පසුබිම සකස් කරනවා හිත උනන්දු කරනවා හොඳට මේ හොල්ලලා ගන්න අලුග සාදාලා ගන්න ගතිය ඊට පස්සේ මහා ශීෂයාඩෝ ස්වාමීන් වහන්සේ උපචාර සමාජයට විතක් ගෙනිලා නතර කරනවා පළවෙනි ධ්‍යානට යන්නෙත් නැහැ ගෙට ගේට තින්නේ විදුලට ගිහිල්ලා නැත කරලා කියනවා ඒත් ඇති කියලා මේ ඔක්කොම එකතු කරලා බුද්ධකෝ සාචාර්යින් වහන්සේ සඳහන් කරනවා සෞපචාර අට සමාපatti කියලා. උපචාර සමාධියල අට සමාපatti දක්වා ඕන තැනකින් මේ මනසන්දිය සකස් කරගෙන විපස්සනාට හරවන්න පුළුවන් කියලා ඒ නිසා ගොඩාක් භාවනා ක්‍රම තියෙනවා. ඔක්කොම එක එක දේශනා විලාස එක එක සරුවචනසේ දේශනා කරපු එක එක පුද්ගලයන්ට ගැළපෙන විදිහට දේශනා කරපු හැබැයි සර්වඥාන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා ගිහිව ඉඳගෙන අටවෙනි ධ්‍යානට යනකම්ම ගියා <clears throat> කිසිම තැනකින් විපස්සනාට වැටුනේ. හේතිෙදිත් උද්දකාරාම කාලකාරාම පුත්‍ර උද්දකාරාම නෑ උද්දකාරාම පුත්‍ර ආලහර කාලා. ඒ දෙන්නගෙම තිබුණ හත අට ධ්‍යාන එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නෑ විපස්සනාට දාන්න. ඊට පස්සේ <clears throat> මේ ත්‍රිවිද්‍යා ප්‍රතිලාභෙන් තමයි සර්වඥාඥානෙ සකස් කරගත්තේ. හැබැයි එනකොට අර දැනුම තිබුණා. ඉතින් අනිත් පැත්තෙන් කියත හැකි හැම කෙනෙක් ගාම ওই දැනුම ඇත්තටම තියෙනවා. කවුරුවක්වත් ওই ධ්‍යාන කියලා පිටින් ලැබෙන දෙයක් නැහැ. අර තියෙන එක සුද්ධ කරලා ගන්න එක විතරයි තියෙන කෙලෙස් අයින් කරන ප්‍රමාණයට ධ්‍යාන මතුවෙනවා. එහෙම නැත්නම් මේ ධ්‍යානයක් කියලා අලුතෙන් උපදින දෙයක් නැහැ. මනුස්ස හිතේ ඔක්කොම තියෙන දේවල් අර ආගන්තුක කෙලෙස් අයින් කරන්න අයින් කරන්න අර පරණ වෙච්ච රත්තරන් භාණ්ඩයක් කුණු අයින් කරන්න අයින් කරන්න රත්තරන් බව පේනවා වගේ මුගක්කල් මඩ ගෑවිලා කස බැඳිලා කච්චල් බැඳුනහම රත්තරන් පේන්නේ තඹක්ක වගේ පේන්නේ පිත්තල වගේ පේන්නේ නමුත් අයින් කරපුවා රත්තරන් ඒ නිසා මේකක්වත් සාමාන්‍ය සෞඛ්‍යයක් මානසික සෞඛ්‍යයක් තියෙන කෙනෙකුට නැති එකක් නෙවෙයි ධ්‍යාන කියලා කියන්නේ නමුත් අපිට ඒක වෙන් කරගන්න බැරි නිසා පිවිතුරු නැති නිසා අපි අර කෙලෙස් වල බලපත්‍රකම කෙලෙස් වල බලපෑම කෙලෙස් වල ඡන්දපරස ගතියට යට වෙලා අනානානා ප්‍රකාර චර්චුරු ගෑම් චර්චුරු ගන්න. කෙලස් කියන්නේ ඊටාම තුච්ච දෙයක්, බොහෝම පහත් දෙයක්. කෙලින් බැලුවොත් උණු වෙලා වැටෙන තරම් ගන්න. ඉතින් අපි අර කෙලස් ලොක් කරලා වඳින්න පටන් ගත්තොත් ඉතියා පුම්බන්න කරවන්න පටන් ගන්නවා. බිම දාලා පෑගුවාට පස්සේ මොකක්වත් වෙන්නේ නැහැ. ඒතොර දැනගන්න තියෙන කොහොමඩක්වත් ඔය ධ්‍යාන මාර්ගඵල කියන දේවල් උපයන්න පුළුවන් මේ ප්‍රභවය පින හැම මිනිසෙක් ගාම තියෙනවා. ඒ වෙලාවේ මොකක් හරි කෙලෙසයක් ඉස්මතු වෙලා ඔය දඟලනවා. ඉතින් අපි ඒ කෙලෙසිය අල්ලගෙන මේ මානසික එක එක හිරකූඩු වලට දානවා, එක එක දඬුවම් කරනවා. ඒක වෙන්නේ කෙලෙසට පරදිනේ. ඒ මානසිකව තුඹෝයි මේ වෙලාවක අක්කා ගන්න නටුවට ඌරා වගේ ඇතුළේ නිවන් දකින්න පින්න තියෙනවා. ඔබට හන්ති වෙද්දාසු උඹට තීරුම් ගනී කියලා. උඹේ වෙන ඔබ ගාගනි මම ගාගන්න කියලා වැතර කරගත්තාම ওই කෙලෙස් වලට තනියම ඉන්න බෑ. කෙලෙස් කොන් කරපුවම ඉන්න බෑ කට්ටිය. මතු කරපු ගමන් අම්බෝ විභූෂණ පාගෙන දත් පිරිස් දාගෙන පයින්. ගාන ගණදී පැන බයිති මොකෝ. ඔබ බැලලා ඔබ බේරගනි කියලා පැත්තට ගියාම මේ ධානය සුඛේ ගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ ඇස්සරවන සුළු ප්‍රකාශයක් මේ ධිට්ඨ ධම්ම සුඛ විහාරය කියවට බොහොම පටු තීරුවක් පෙන්වන්නේ. නමුත් ඒක සර්වචන්හන්සේ සර්වඥ අට කතාවක් දෙනවා. <clears throat> විග්‍රහයක් දෙනවා. ඒක තමයි මේ චතුත්ථ ධාන සමාධිය පෙන්ලා තියෙන්නේ කාර්ය මංසන්ධියක්. ඉතින් ඒක භාවනාවේදී විපස්සනාවේදී පෙන්වන්නේ සංඛාර උපේක්ඛා ඥානය කියලා. සංඛාර උපේක්ඛා ඥානයට සිළු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා වීම මෙතන උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ඥාන සමාධියට සම කරනවා මේ මෙතන බුදුකෝසාචාර්ය නාසුරන්තික පිළිගන්නවා. ඊට පස්සේ පළවෙනි ධ්‍යාන පළවෙනි මාර්ගඵලයට යනකොට සමත භාවනා කරත් නැතත් යාට ප්‍රථම ධ්‍යාන මට්ටම තියෙන නැත්නම් නීවරණ අයින් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් ඒකට යන්න සුදුසුකම වශයෙන් සුදු පළවෙනි ධ්‍යානෙ ඕනේ නැහැ. උපචාර සමාධියත් ඇති කියන එක තමයි මහසිසයිඩෝ මතු කරලා ගත්ත දේ මේ යුගයේ හැටියට. මේ කාලේ හැටියට එතනින් හරි ඔලූසගතට පස්සේ උඩට ගියාට පස්සේ කැමති නම් අෂ්ට සමාපත්තිය වඩන්න පුළුවන්. කැමති නම් මේ අභිඥා දක්වම යන්න පුළුවන්. හැබැයි යන්න අභිඥා තියෙන්න ඕනේ යට අට සමාපatti තියෙන්න ඕනේ කිව්වොත් කවුරුත් බහින්න වැඩිට. අන්නේ ප්‍රායෝගික ලකුණ විතරයි මහසිසාඩු පෙන්වුවේ. එනමුත් ඔක්කොලා බහින්න පටන් ගත්තා සාසනය හැල්ලු කෙරුවා. නිකම් මේ ඕන පිටේකට පිටහට්ටේකට භාවනා කරන්න පුළුවන් තරක් හදලා දුන්නා. කියලා ඉතින් දැන් අර භාවනා කරන පිරිස වැඩි වෙනකොට වැඩි වෙනකොට අර ගහන කෙනාට ඡන්ද බලය අඩු වෙලා ගියා. මහසිසාඩු බණින කට්ටියගේ ඡන්ද බලය අඩු වෙලා මොකද මේක අල්ලලා යනවනේ. ඉස්සෙල්ලා එමුනේ බොහෝ අමාරු සටනක් තිබුණේ. මේක මේ එහෙම ලේසි වැඩක් නෙමෙයි. පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා ත්‍රිපිටකේ සම්පූර්ණයෙන් දැනගෙන සම්පූර්ණ විනය කරුකලා 100 100ක් සීලී ධ්‍යාන 100 100ක් චතුරාර්යක භාවනා කියන එකට විතරයි මේ භාවනා කරන්න පුළුවන්. බුද්ධානුසුති මෙත්තාච මරණං අසුබස්සති සෝයිමා චතුරාර්යක්කා බික්කු භාවේය සීලවා උන්ටටම සීලවන්ත කෙනෙකුට තමයි චතුරාර්යක භාවනා කරන්න පුළුවන් වෙන්නේ චතුරාර්යක භවනා කෙරුවට පස්සේ තමයි විපස්සනා කරන්න පුළුවන් වෙන්නේ කියලා විශාල වේදිකාවක් හදලා තිබ්බා ගොඩ වෙන්න බැරි එකක්. මහජිතරිව දීර්ම කඩලා කිව්වා. ඔය විපස්සනාෙන් පටන් ගන්න පස්සේ සීලෙ විතරපා. විපස්සනාෙන් පටන් ගන්න පස්සේ චතුරාර්යකට ඵලයන්. විපස්සනා පටන් ගන්න කැමතිලා මේ අභිඥා ධ්‍යාන වලට ඵලයන් කියන එක කිව්වා. ආනේ ඒක ලොකු මේ විප්ලවයක්. ඒකට මේ මේ සර්වඥාන්සේගේ මේ ප්‍රකාශයෙන් කිසි බාධාවක් වෙන්නේ මේ පෙන්වන්නේ ප්‍රශස්ත මට්ටම. නමුත් මේ සාමාන්‍ය මට්ටමේ අර තුනත් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක අද දවසේ සාකච්ඡාවට භාජනය කරන්න හොඳ මාතෘකාවක්. ඉතින් සායේ මතින් වෙන කාට හරි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි ආර්දනා කරමු සාකච්ඡා ස්වරූපේ මතු කරන්නයි කියලා. සමත ධ්‍යානාදී හරහා සමත පූර්වංගම විපස්සනාකුත් තියෙනවා. ඔය දැන් ඔය පෙන්වන්න හදන විදිහට විපස්සනා පූර්වංගම සමතිකුත් තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නේ තියෙන්නේ විපස්සනා පූර්වංගම සමතයක් ඇති කරන යෝගාවචරයේ මූලික සුදුසුකම් මොනවද කියන එකයි දැනගන්න ඕනේ. ඒ මූලික සුදුසුකම් තමයි මනුසකම්. මිනිස්සු කොනම කෙනෙකුට සාමාන්‍යයෙන් ওই පන්සිංශික දසක් මේ විස්තර කරන කිව්වා ගැඹුරෙන් බලනකොට කාපබත දිරවනවා නම් රැට නිින්ද යනවා නම් එච්චර තමයි මනුස්සයෙකුගේ සෞඛ්‍ය කියන්නේ. ඉන්නේ පිට තියෙන ඕනම ලෙඩක් තියෙදි බාහන කරන්න පුළුවන්. කාටද කාපබත දිරව නැත්තම් නිින්ද නැත්තම් භයානකයි මාරාන්තිකයි. දවස් 7යි. ඉවරයි. ඉතින් ඒ තරම් අමාරු නැති ඕන කෙනෙකුට බත් කන්න පුළුවන් නම් නිින්ද යනවා නම් බාහන කරන්න පුළුවන්. ඉතින් ඒ භාවනා කරන වෙලාවේදී ඒ කෙනා දැනගන්න ඕනේ මම මේ සමාධියක් ඇතුව නෙමෙයි පටන් ගන්න කියලා. ඒ නිසා එයා කෙලින්ම කටුකොහලකට වාහනයක් දාන පදින්න හදනවා high level trade එකක්වත් grade 2 පාරක්වත් grade 3 පාරක්වත් නැහැ. කැලේ දුවන්නේ. ඉතින් එතකොට තියෙන්න ඕන 4 wheel driving. එතන ට්‍රක් එකක් වෙන්න ඕන. ඒක හරියට නැත්නම් ඔය sophisticated වාහන දැම්ම නම් දැනගන්න ඕනේ මේකේ එතන එතන පාර හදාන යන්න තියෙන කියලා. ඉතින් එහෙම පාර හදාන යනකොට කලින් පාරවල් හදපු වංග කිරි වල යන්න බෑ. ෆ්ලැට් එකේ දැහැර දුර වැඩක් කරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ඊතර ඊතර සමාධිය තමයි කණමත් අට්ටිතික සමාධිය කියන්නේ. ක්ෂණ මාත්‍ර සමාධිය දීර්ඝ පාරක් පෙන්නේ තියෙන පාරේ හයිය තියෙනවා. තියෙන තියෙන අඩිය තියෙතයි. එහෙම නැත්නම් ඔය කරවලේ රැයක මහා කන්දක උඩ තියෙන තමන්ගේ <coughs> ගෙදරට කුටියට වයින් ආමසු කෙනෙක් හරි ගෙඩියට ගෙදරට යන කෙනෙක් හරි කරවල නිදා හරි තද වෙච්ච බයක් තියෙනවා සීතලයි වර්ෂාවයි කුඩල්ලොයි දර්පය දන්නේ නැහැ, ඌර දන්නේ නැහැ එනකොට ඒ මිනිසයා Taman තියෙන තියෙන පියවර බලබලා ගියොත් මට මෙච්චර යන්න තියෙනවා, මෙච්චර ආවා, බයක් මොකක්වත් නැති තියෙන තියෙන පියවර ගියොත් ඉදිරියට යනවා. නේ කල්පනා කර හිටියොත් දැන් මේ තනියම යනකොට දැන් පයහක් පිලා වැටුනොත්, කලන්ත හැදිලා වැටුනොත්, සීතලේ මැරෙන්නයි වෙන්නේ අර මේ කියලා පියක් පියවරක්වත් යන්න බෑ. ඒ නිසා තමයි තබන තබන පියවර ගැන කල්පනා කර කර යනවා ක්ෂණ මාත්‍ර විතරයි. ඊතර ඊතර නිකන් බිස්නස් එක රෝලේ ගෙනියන්නේ. එදා එදා උපේන දෙයින් ගෙනියන්න. එහෙම නැත්නම් තමයි බැංක account එකක් හරි එහෙම මොනවත් නැහැ. ඔන්න ණයක් තියෙනවා ගෙවන්න. උපේන දෙයින් මෙව මේ අපි ප්‍රීමියම් එක ගෙවන්න ඕනේ. රෙන්ටල් එක ගෙවන්න ඕනේ. අන්න එහෙම දුවන ගේමක් තමයි සමාධි මේ විපස්සනා කියන්නේ. එතකොට එතකොට උපේන සමාධියට ක්ෂණ මාත්‍ර සමාධිය කියලා කියනවා. ක්ෂණ මාත්‍ර සමාධිය උපදින්නේ අද්දකිය හැකි අරමුණක. සමතේ සඳහා ගන්නේ සම්මුති පිහිටි ආරමුණක සම්මුතියක් කියන්නේ concept එකක් මත මේ බුද්ධානුස්සති මරණානුස්සති මෛත්‍රී වගේ වා මනස් මනසින් හදාගත්ත ආරමුණ එහෙම නැත්නම් හිතලුවක් හිතේ හදාගත්ත ඒවට සම්මුති ආරමුණ කියනවා විපස්සනාවට ගන්න මේ හැපෙන එක ඒ වෙලාවේ දැනෙන පොළවේ කෙටෙන ගතිය නැස්පන අපිට අත්දකින්න දෙයි ඒක හෙට මොනවා වේද කියන්නේ ඊගාවෙන අරමුණ මොකද්ද කියන්න බෑ. ඒ බව මෙයා හොඳට බලනවා. ඒක නිකන් රෝල තමයි ගිනියන්නේ. එහෙම ගිනියලා ගෙල්ලා ගෙල්ලා ඒකේ පුරුදු වුණොත් ඒ සමාධිය ඕන තැනක වැඩ ගන්න පුළුවන්. ඒක නිකන් වැල්ලි ගහ කරගෙන බඹර වගේ වැඩ කරන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක පටන් ගන්නව අර සාමාන්‍ය සම්මුති ඉක්මෝලගිය සාමාන්‍ය සම්ප්‍රදාය ඉක්මෝලගිය විප්ලවීය කල්පනාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒට සමතරව සාමාන්‍ය ක්‍රමයට කියලා භාවනා කරන්න පුළුවන් පරිසරයේ තියෙනවා මේක බාලයි. නමුත් දැන් ශාසනයේ 150 ගෙවිච්ච නිසා මොනම දෙයක්වත් කරගන්න බැරි සමාජයේ සමාජයක විපස්සනාව හොඳ කලයා නැති කණය නැති පාන්න ලූලා නැතිර කණය පඬිතව නැති විපස්සනාව දැන් නැගිටලා තියෙනවා. මොකද සමතේ කරන්න ගෙවල් දොරවල් තිය ආරණ්‍යකවත් තමයි පරිසරේ නැහැ. ඉතින් එතකොට විපස්සනා කරන එක ඕන කෙනෙකුට රැකී රසාව කරන ගමන් බුදුරවල් කරන්න පුළුවන්. එතකොට ඒකේ අවශ්‍යතාවයක් දැන් වැඩි පරිසර දූෂණ වැඩි නිසා අසහනෙ වැඩි නිසා ඉතින් ඒ නිසා පෙළඹෙන පිරිස නිවන් නොදැක්කත් භෞතික සම්පත්‍ය සඳහා සෞඛ්‍ය සම්පත්‍ය සඳහා භාවනා කරනවා කනවර ප්‍රතිඵල දෙනවා. ඒතකොට බේරමේ ක්ෂණික සමාධිය කාගවත් අධිකාරී ශක්තියක තියෙන එක නෙවෙයි පුළුවන් කියන විදිහට කරතයි. බෑ කියන එකට මොකක් අබ්බෑ. අන්න ඒ වගේ මේ මේ මේ කාලේ හැටියට විපස්සනා වෙදිනවා මේ කාලෝචිත වටිනාකමක් එහෙම නැත්නම් මේ කලියුගයට ගැලපෙනවා. විවසන කලියුගයට ගැලපෙනවා. බුදුජනස ඉන්න කාලේ එතකොට නම් සමතේ මිටටි සස්පෙන්ෂන් තියෙන හයි ලෙවල් රෝඩ් එකේ වාහනයක් දාගෙන යනවා වගේ තමයි. විපස්සනාව 4 wheel drive එකේ වැල්ලක යනවා වගේ ගිල එරුණොත් එරුණා තමයි. ඒ නිසා ගානට යන්න ඕනේ පුල් එකයි පුෂ් එකයි තියාගෙන යන ගමනක් තියෙන හැබැයි තියෙන සෙල්ලක්කාරයි. off the track ගමනක් තියෙන. ඒතියෙදි පවතින බැලන්ස් එකට මේ කියන මාත්‍ර සමාධිය ක්ෂණික සමාධිය කියන නම පාවිච්චි කරනවා. අරකෙදී එවනේ පාර කලින් පේව් කරලා හાર્ඩ් පෑඩ් එකක් දාලා තියෙනවා. ඒ නිසා ෆෝ වීල් මොන කරන්නේ ඇදලා යන වාහනේ ගැම්මට ඇදලා යනවා. මේ දෙක තේරුම් ගන්න ඕනේ මේ ඔය සමාජ මට්ටමින් කතා කරන එක තමයි මම ඔය ලෞකික ගුරුසුනි උපමාවක් වගේ පෙන්වන්න උත්සාහ කරන්නේ. සම්මත අවසරයට ඉන්නේ මේ සනික සමාධියම වර්ධ ක්‍රමත්‍රයෙන් වර්ධනය වෙමින් යනකොට පළවන දෙවන තෙවන සිවන සමාධිය වල සමාන වෙනවාද නැත්නම් ඒකට උත්සාහයක් කරන් තියෙනවා මහා මේ බුදු පන්දි ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා විපස්සනා ඥාන කියන එකක් අඳුරලා දෙනවා. නාම රූප පරිච්ඡේද ඥානයට යනකොට උපචාරයට වැඩෙනවා. සම්මසන ඥානයට යනකොට බලවෙන ධ්‍යානට වැඩෙනවා. උදයබ්බේ තරුණ අවස්ථාවේදී දෙවෙනි ධානය. උදයබ්බේ බලව අවස්ථාවේ ඉඳලා තුන්වෙනි ධානය සංකාරුපේක්ඛා ඥානෙ චතුර්ථ ධානය. ඒ ධාන හතර විපස්සනා ධානය කියන නමක් දාලා තිනවා නිකන් අවසන්ද. විපස්සනා ඥාන අනුව ධාන සම්පාදනය සම්පාද කරලා පෙන්නනවා. එතකොට මේ විතක්ක ਵਿਚාර පීචසුක එකක් ගත්තා ලස්සනට ටැලි වෙලා යනවා. ඒක හැලෙන හැටි ධ්‍යාන 1 2 3 4ට හැලෙන හැටි සමත විපස්සනා භාවනා කරනකොට විතක්ක ਵਿਚාර හැලෙනවා ඊට පස්සේ ප්‍රීති සුඛ හැලෙනවා ඊට පස්සේ උපේක්ෂාට යන හැටි දෙකේම සමානකමක් තියෙන නිසා ඒ සංසය සඳහන් කරනවා විපස්සනා යන පටන් ගන්නකොට උපචාර සමාධියක් තියෙනවා ඉවර වෙනකොට චතුත් අධ්‍යානෙ එහෙම නැත්නම් සංකාර උපේක්ෂා ඥානෙ කියලා කියන්නේ චතුත් අධ්‍යාන සමාධියකට සමානයි කියලා. ඒ නිසා මේ මේ අභිධර්මයේ නැත්නම් අටුවාව පෙන්වන ක්‍රමයට ඒ ධානාංගත් එක්ක මේ ඒ ස්වාමීන් ඉදිරිපත් කරන එකේ මේ සමා මොකද්ද සමාන්තර ගතියක් පේන්න දෙනවා. සමහරව පොඩි සමහර මුලින් විස්තර කරනකොට කියුණා ඉස්සර තිබුණේ සමත භාවනාවෙන් ගිහිල්ලා පසනාවට හැරිලා ඉඳි යනවා කියලා. ඒක චතුත්ථක චතුත්ථක භාවනාව සෝන. චතුත්ථක චතුරාර්යක භාවනා නේ චතුරාර්යක භාවනා චතුරාර්යක භාවනා චතුරාර්යක භාවනා කළා තමයි මේකට එන්න ඕන කියන එකයි ඉගීට කියලා. මම දැන් මේක වෙනස් වුණාට පස්සේ මම ස්වාමීන් වහන්සේ හරහා මේ විදිහට විපස්සනා භාවනායි සම්මාසි කුවා විපස්සනා පටන් අරගෙන චතුරාර්යක භාවනා කරන්න පුළුවන් කියලා. ඊට උන්වහන්සේ නිවන් දැකීම සඳහා රහත් වීම සඳහා අනිවාර්යයෙන්ම චතුරාර්යක භාවනාවක් අවශ්‍ය වෙනවද? ඒක අත්‍යවශ්‍ය නෑ ඒක අර <clears throat> පටන් ගන්නකොට තමන්ගේ චරිත ලක්ෂණයේ තියෙන කටුකොහල් ටික කපා ගන්න උදව් වෙනවා. සමථයට විපස්සනා සුදුස්සෙක් කරලා දෙනවා චතුරාර්යක භාවනාවේ. චතුරාර්යක භාවනා දැනගෙන තියෙන්න ඕන අපේ පෙර ආචාර්යවරු ගරු කර යුතු මේ සම්මත වටිනා භාවනා හතරක් වශයෙන් දැනගෙන තියෙන්න ඕන. හැබැයි තමන්ගේ ප්‍රායෝගික වශයෙන් වෙන්නේ එකයි. රාග චරිතයනම් අසුභ භාවනා විතරයි යට ඕන කරන්නේ. ද්වේෂ චරිතයට මෛත්‍රී භාවනා ඕන කරනවා. වැඩපසර දාන එක්කනාට මරණානුසුතිය වෙනවා. කම්මැලි වෙලා නිකන් ඔය මේ හුලම් බැලලා බැටරි වැහලා ඉන්න කාණ්ඩ බුද්ධානුස්සතිය ඕන කරනවා. අනේ මේ වගේ චරිත හතර තියෙන නමුත් අපි කාටද උපදෙස් දෙන්න යනවනම් අපි තේරවාදී කියලා අඳුර ගන්නවා නම් මේ හතරක් අපි ළඟ තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඒක හැබැයි ආධිකාලින භාවනාවක් නෙවෙයි. ඒක මේ ශාසනය පිරිහෙන කාලේ ඉස්මතු කරගත්ත අටුවා මතයක් පමණයි. එහෙම නැතුව මේ අපේ ලංකාවේදී වෙච්ච තෙල්ලම් වගේ. ලංකාවේදී අපේ ස්වර්ණමය යුගයක් තිබ්බා. මේ දොර ඇරලා තියන්න නැතරත් වෙනවා. ආයෙත් ස්වර්ණමය යුගයක් තිබ්බා තිබ්බට පස්සේ ඉතා බරපතල කඩාවැටීමක් වුණා. කඩාවැටෙනකොට පස්සේ මේක කොහොම හරි ප්‍රිසර්වටිව් දාලා රකින්න බෑනේ. හැම ප්‍රිසර්වටිව් එකම කාසිනෝජෙනික් නේ. ඔය දා ප්‍රිසර්වටිව්ස් තමයි. ඒ ඔරිජිනල් එක නෙවෙයි. පළතුරුච්මක් ගත්තොත් ටික කාලයක් තියාගන්න ඕන ඒක ආරක්ෂක මොනවා හරි දාන්න ඕනේ. ආරක්ෂක හැම එකක්ම වසන. ඒ පළතුරු වලට විස බීජ නැති වසක් තියෙන නිසා ඒකේ. ඉතින් ගිබීප් එකත් ඒකෙන්ම මැරෙනවා. ඉතින් අහන දෙයක් <laughs> මොන දෙයක් හරි ආරසා කරන්න දැම්මනම් ඒ ආරස කරන සතුර මරන්නනේ. ඉතින් ඇතුලෙන් එකට සතුර මරන දාපේකේ ගඳ නිතරම වදිනවා. ටික ටික කැවෙනවා. ටික ටික පෙවෙනවා. ඉතින් ටික කාලයක් කියලා මූත් මැරෙනවා. හතුරෙන් මැරුණත් මැරෙනවා. නැසත් මැරෙනවා. <laughs> හතුරා මැරෙනට එක සැරේ. අරෝ එම නෙවෙයි ටික ටික නිකන් පෙත්තෙන් පෙත්ත කප කප බලන්නේ. <laughs> ඔය කොයි දේ කරොත් මැරෙනවා මැරෙනවා. ඒ නිසා අර සාසන ඉතිහාසය හැදෑරීම මම හරිය වැදගත් වෙනවා. තමන්ගේ චරිත ලක්ෂණ හදාරනවා වගේම තමයි. අපි කොතනද ඉන්නේ සාසනේ? ඒකේ ඉන්නකොට අපිට හුඟා sophisticated methods පාවිච්චි කරන්න බෑ පස්සට යනකොට. අපි වාහනේ ගන්නකොට තියෙන ඔක්කොම ඒ සංවේදී ඉන්ද්‍රියන් පහ වෙනකොට අවුරුදු 5 පැන්නට පස්සේ වැඩ කරන්නේ. වාහනේ වැඩ කරනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ සමහර සිග්නල් වැඩ කරන්නේ නැහැ. සමහර ප්‍රිවස් ලයිට් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක පාරට වාහනේ දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමයි දැනගන්න ඕනේ රිවර්ස් ලයිට් එකක් නැහැ මේකේ. ආ එතකොට කවුරුරි පස්සේ පොඩ්ඩක් බහැලා පිට පොඩ්ඩක් බලන්න කියන්නේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා දන්නවනම් මේ වාහනේ මේ තරම හොඳ සුකෝබෝ එකක් දැන් පාවිච්චි කරලා සෙකන්ඩ් හෑන්ඩ් එකක්. ඒකේ මේ මේ සංවේදී ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැහැ කියලා එච්චර ප්‍රශ්නයක් නැහැ. මම හප්ප ගන්න නැතුව ගෙනියන්න පුළුවන්. වාහනේ වැඩ කරනවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලිකව ලොකු ස්වාමීන් වහන්සේ කිව්වලු මේ <clears throat> ශාසනය දැන් ආච්චම්ම කෙනෙක් ආයෙ මනමාලියක් කරන්න බෑ. හැබැයි ආච්චම්ම වයසට වැඩි දෙනවා. හැබැයි ආයෙ මගුල්ලෙන් අඳලා බෝරුවට නම් ගන්න බෑ. ඒක කරන්න යන්න බෑ. එතකොට හරි අජුවයි. මේක ආච්චම්ම කෙනෙක් අවුරුදු 2600 ගිහිලා තිනවා. මේක මහා ලොකුවට පර්ෆෙක්ට් කරන්න බෑ. හැබැයි තියෙන එකෙන් වැඩ ගන්න ගියාම තමන් දැනගන්න ඕනේ මේ මේ පැති වලින් අපි පොඩි කැපකිරීම කරනවා. අපි අර උග්‍ර විනය නෙවෙයි, උග්‍ර ධර්මයේ ඔක්කොම දන්නව නෙවෙයි, උග්‍ර වශයෙන් සමාධිය ඇතුව නෙවෙයි විපස්සනාට යන්නේ. හැබැයි ඒ බව අපි දන්නවා සාසන ගෞරවෙන්නේ නැතිකම නැහැ. අපි දන්නා මේ වෙලාවට වත ගහගෙන යන්න තියෙන්නේ. අර අදහස දිනවා පුළුවන් තරම් වෙලාවට මෙහෙම ගිහිල්ලා ගන්න හම්බ වෙච්ච වෙලාවේ විනය දැඩි කරගන්න ඕනේ. හම්බ වෙච්ච වෙලාවේ ත්‍රිපිටක ඉගෙන ගන්න ඕනේ. හම්බ වෙච්ච වෙලාවේ ඊටු සමාධි භාවනා කරගන්න ඕනේ. කරලා සාසනයේට මේ තේරවාදයට ගරු කරන්න ඕනේ. යන්දම් උඩ පැන්නා කියලා ගිහිල්ලා අඬහැර පාගෙන නටන්න ගත්තොත් මැරුණා පස්සේ ආදර්ශය හොඳ නැහැ. ඒ නිසා වැඩ කරගෙන යන්න ඕනේ වැඩ කරලි ඉවරලා හරි ගිය ගමන් පුළුවන් වෙච්ච ගමන් ඒ තමන්ට අවශ්‍ය ශ්‍රමණ සංකල්ප විනය ධර්මයේ ත්‍රිපිටක දැනුම හිතන්න ඕනේ මම ණයයි වට ඒක කරගන්න ඕනේ කියලා. ඔය අපේ 18 කුටි හමුදු ඉන්නකම් අලි පෙරලි කාර්යයක්. මැරෙන්න කිට් වෙනකොට පුදුම ಗುಣ වර්ගයක් එන්න පටන් අරගත්තා. හිතා ගන්න බෑ. පුදුමාකාර මෝරච්ච ගතියක්, සියලු දේ ඉවසන ගතියක් ඕනම දෙයකට මේ සාමාන්‍ය ක්‍රමයට යන විදිහට පටන් ගත්තා. ඉතින් ඒක මේ අපිට මේ දොස් කියන්න බෑ. බැරි කාලේ ඉතින් ඉවසන්න බැරි කාලේ ඉලන්දාරි කාලේ හිලක්කාර කාලේ ටිකක් දඩබඩ වෙනවා. නමුත් තමයි තේරුම් ගත්තට පස්සේ කොයි වෙලාවක හරි හොඳ පැත්තට හැරුණා නම් ඒක සාසනයට ආඩම්බරයක්. නරක වැඩ කෙරුවා නම් ඒක කරුව මිනිහට ලැජ්ජා. හරි ගියොත් සාසනයට වැරදුනොත් උඹට. account එකේ එහෙමයි බැලන්ස් වෙලා යන්නේ. මුඛකින් හරි හරි ගියොත් සාසනයට ආඩම්බරයක්. ඇකලව ගත්තොත් උඹ ගියපන් ඒකට සාසනේ ඉන්නේ නැහැ. ආවෝ අපේ පුතා මගේ දුව කියලා කටක් දාගන්න එන්න. ඔය සාසනේ ලකුණු වෙන එකක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ වෙලාවේ කොහොමද එල්ලිලා ඉන්නවා. එල්ලිලා ඉන්නේ මේ මෙවැනි වටිනා උදාර සාසනික සාක්ෂි කාලෙක. හැබැයි අපි දන්නවා අපි බ්ලැක් ෂිප් කෙනෙක්. අපි තාම නියම ආදර්ශය ගත කරන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම වෙලාවක් එනවා. අනිවාර්යයෙන්ම වෙලාවක් එනවා. ඒ තමන් අතින් අඩුපාඩු වෙච්ච ටික හදාගන්න. ඉතින්දී බොහොම ගෞරවයෙන් අලුතෙන් උපදිච්ච එකෙක් වගේ ඒ ටික හදාගන්න පෙළඹෙනවා නම් බුදුහාමුදුරු කියනවා පුදුම අලංකාරයක් කියලා සාසෙන්න. පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියන්නේ ඕකට. දපණය කරලා දමණය කරලා මේ මේ ගන්න ගතියක් ධර්මයේ තියෙන. ඒක අපි ගරු කරනවායි කියලා කියන්නේ මේ දැනට බැරිදි ටිකක් තියෙන බව දන්නවා. ඒක ආඩම්බරයක් නෙවෙයි බැරිකම. හැබැයි යන්නේ කවදා හරි මම <coughs> මේකත් හදා ගන්නම් කියන අදහස. ඒකට සමාධියත් ඒ මට්ටමට දාලා තමයි විපස්සනා කාර්යය බලන්නේ. අවසර වෙනස චේතනාවේ තියෙනවා කියන ආයුහන ලක්ෂණය කියන හොඳ පැහැදිලි. එකතු කරලා රස කරනවා. අපි කීර්ති නාම රැස් කරනවා, පිං රැස් කරනවා, ලාභ සත්කාර රැස් කරනවා. එහෙම නැත්නම් මොන මොන හරි දෙන්නේ අපි කියන්නේ ඉතින් කම. ඔය කවුරුත් එක්ක හිටියට මන් දිහා බලන්නේ නැහැ මම කීයක් කරේම කරොත් ඉතින් මට <laughs> ජාම බේර ගන්න වෙන නිසා බැංක් account එකේ ගාණක් තියෙනවා. නිසා මට මගේ පුද්ගලික කීර්ති නාමයක් තියෙනවා. මට ලාභ සත්කාර තියෙන්න ඕන කියලා හැම කෙනාම ලාභ සත්කාර පරිසංයුක්ත විතර්ක නිතර හිතනවා. අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක නිතර කාගේ බැනුන්න අහන්න හිතනවා. අමර විතක්ක හිතනවා. ඊට ලෙඩ නොවෙන්න හිතනවා. මම කොහොම හිතන්නේ ඉතින් මම හිතන්නේ නැත්නම් කවුද මං ගැන හිතන්නේ කියලා. නමුත් මේ මේ සංස්කාර වල තියෙන මේ චපල ගතිය. සංස්කාර කියන මේ වංචනික ලක්ෂණ. හිත වර්තමාන මොහොතේ තියන්න දෙන්නේ තමන් ගැන සුභසිද්ධිය හොත වෙනවයි කියලා කල්පනා කර කර එකතු කරනවා. මේ මම ලෙඩ නොවී ඉන්න වෛද්‍ය ඥාන එකතු කර ගන්නවා. එහෙම නැත්නම් බැනුන්නාහින්ද විනය එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් කීලාභ කීර්ති ප්‍රශංසා ඉගෙන ගන්න විනයගරුක වෙන්න ඕනේ, ධර්මකතික වෙන්න ඕනේ කියලා එක එක ಗುಣ ටිකක් ඒ සඳහා ඉතින් පණ එපා කියාගෙන නටනවා. ඒ සඳහා එන ඒ ගැම්ම එන්නෙම මොකක් හරි මේ තණ්හා මාන දිට්ඨි කියන මුල් තුනෙන් එකකින් තමයි. ඔක්කොම සංස්කාර පෙනී හිටින සංස්කාරම තමයි ඒක පෙනී හිටින්නේ සමාජයේ හැටියට ජන විඥානයේ හැටියට බොහෝම හොඳ ලක්ෂණ වශයෙන්. නමුත් භාවනාවේදී ඊටාම හීන නූලෙන් තමයි වර්තමාන මොන කඩන. චින සම්පත්‍ය කරනවා. ඉතින් ඒක රැස්කිරීමක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඒ නිසා රැස්කිරීම තියෙන තැන සංසාරේ චේතනා කර්ම රැස් වෙනවා. පිං හෝ පව් වශයෙන්. රැස් කිරීම නෙවෙයි එතන එතන පවතින සමාජය බලාගත්තොත් රැස් කරන්නන්ගේ චෝදනාවට ලක් වෙනවා මේක. කිසි දෙයකට ගරු කරන්නේ නැහැ මොනවත් කියලා. අහුම්කම් දෙන්නෙත් නැහැ. මූ එතන එතන විතරයි බලන්නේ. ඒක නිකන් මේ හිතුවක්කාරකමක් විදිහට බලනවා. ඒ නිසා සමාජය කැමති නැහැ මේ එතන එතන තැනට යන්න. ඒ නිසා ආධුනික යෝගාවචර රැස් කිරීමෙන් පටන් අරගන්න. හැබැයි රැස් කරන දේ ප්‍රමාණ කරනවා, පොත් බැීමක් කරනවා, සියුම් දෙයින් ඒක ප්‍රතිස්ථාපනය කරනවා. <clears throat> ඒක හන මිටියක් කරගහන ගිය විනියා කපු මිටියකට පොරොන්දු වෙනවා. කපු මිටියක් කර ගහගෙන ගිය මිනිහා කපු රෙද්දකට පොරොන්දු වෙනවා. කපු රෙද්දක් කර ගහගෙන යන මිනිහා සිල්ක් රෙද්දකට පොරොන්දු වෙනවා. සිල්ක් රෙද්දක් කර ගහගෙන යන මිනිහා රිදී ටිකට ගන්නවා මේක. රිදී ටිකක් කරන මිනිහා රත්තරන් වලට ඒක පරිවර්තනය කරලා ඉනේ ගහගෙන යනවා. හනමිටිකාරයා කියන්නේ මොකද්ද? අයියෝ අපි පටන් ගත්ත හනමිටිය ඒක බිම තිබ්බද හරිම සෞත්තුයි කපු වලට මාර්ග වලට බර අඩුයි තමයි. ඒකට ඒක තද පාවා දීමක් කියලා හනමිටිය කර ගහගත්ත මනුස්සයා ඒක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ ගොම මිටියක් කරගාගත් එක. ඒකයි එයා කැමති නැහැ වෙන දෙයකට මාර්ගන. අන්තිමට ඇස්සක් වහලා ගොම ටික තිමුණාට පස්සේ ඇඟ මුළු අස්සන්ට පුරාපල්ලෙන් බහින කොටයි තේරෙන්නේ කරගාගෙන ඉන්නේ. මේ හන මිටියකට නැත්තම් ගොම මිටියකට කියලා. අන්න ඒ වගේ කරන්නේ නැතුව කරගහන ප්‍රමාණය දන්නවා. අපි ගෙදර යනකොට මොනවද ගෙනියන්න ඕනේ. ඒත් මේක වෙනකොට මේට සියුම් දෙයක් ගෙනියන්න පුළුවන්. මේට වැඩිය සූක්ෂම දෙයක් ගෙනියන්න පුළුවන් කියලා එන්නේ එන්නේ එන්නේ මේ රිෆයින් කරන සිස්ටම් එක ඒක තමයි උපනිශ්‍රේ කරගන්නේ අපි. ඒක නිසා එකතු කරනවාමයි. එකතු කරන දේ එන්නේ එන්න පුළුවන් මේ උච්චර පොදියක් කරගහගෙන යන වෙනුවට දැන් ඉස්සර ත්‍රිපිටකය කියලා මේ ඔක්කොම කරගහන යන්න බෑ. දැන් CD එකක් කටේ ඉන්නේ දාගත්තා. දැන් data pen එකට දාගත්තා ත්‍රිපිටක දහරි. ඕන වෙලාවක කම්පියුටර් දැම්ම ටටක් ගාලා බලලා කියලා මොකද්ද ප්‍රශ්නය? හරි මේ මේ අටුවා මෙහෙමයි ගැන්ටි කා මෙහෙමයි ඉස්තර එහෙම නෙවෙයිනේ. මෙව එකක බලලා හොයන්න ගියොත් එහෙම කවුද හිතන්නේ මෙතනින් එකෙන් දන්නේ නැති පිටිකේ පාවිච්චි කරන්නේ. <clears throat> අහවල් පොත කියන්නේ මේක සම්බන්ධ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා කාට හරි කිව්වොත් එහෙම අහවල් සූත්‍රය හරින්නේ කියලා නූල් බෝලයක් අල්ලන්නේ සූත්‍රය කියන්නේ සාමාන්‍ය නූලට මේකට කියලා පටලවෙන නූල් බෝලෙම. ඒසේ මෙතේ ලේසි නෑ තෝරන්න. ඉතින් මට CD එකක් දුන්නොත් ඊට වඩා අවුල් වෙනවා. data pen එකක් දුන්නොත් ඊටත් වඩා අවුල් වෙනවා. මේක තමයි ලේසිම වැඩේ මේ. ගැඹුරු තේරුම් ගන්න. හැබැයි තීරුම් ගතට පස්සේ පේනවා ඕක කරදයි CD එකකින්. ඕක ගන්න පුළුවන් data pen එකකින්. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. එන්නේ එන්නේ එන්නේ රිම් වෙනවා. ඒ මේ ඉස්සල්ලා ඉතින් ත්‍රිපිටකේ රැස් කරලා තියාගෙන ධර්ම රත්නය කියලා හඳුන් කූරුපත්තු කරන කබඩ් එක දීලා කබඩ් එකටත් වැඳ වැඳ තමයි ඉන්නේ. ඒකට රැස් කිරීම කියලා තමයි කියන්නේ සංස්කෘත කියලා තමයි කියන්නේ. සෙන්ස අනුශේ මේ අනුශේ චේතනාවත් එක්ක සම්බන්ධ වෙන්න චේතනාව පහළ වෙන්නේ අනුසයෙන් ඒකදී කියනවා මේ අනුසයයි චේතනයි සංස්කාර ගැන කතා කරනකොට අසංස්කාර මනෝ සංඛාර කියන වචනය අපි වගේ දාත් දෙකේ මේ පල්ලෙහා දබනති පැය දෙකක සාකච්ඡා කරලා තියෙනවා අසම්පජාන මනෝ සංඛාර සම්පජාන මනෝ සංඛාර සම්පජාන මනෝ සංඛාර කියන්නේ හිතනවා චේතනා කරනවා අදිෂ්ඨාන කරන එකට වග වෙන්න ඕනේ. ඒක කර්ම වෙනවා. ඒක මේ සංස්කාර වෙනවා. නමුත් ඒක නතර කරපු කෙනාට තේරෙනවා ඒක නතර කරාට යටින් දුවන එන්න වේගයක් Tamanට පාලන ශක්තියක් නැතුව. Tamanගේ න්‍යායපත්‍රය නැතුව. ඉතින් ඒක අසම්පජානව සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් මට තමයි වෙන්නේ. ඒකෙන් මට තේනවා මේ කෙලෙස් සහිත හිතවිලි, පිං සහිත හිතවිලි, නැත්නම් හිතවිලි, මේවා වේදනා, මේවා සංඥා කියලා තේරෙනවා. පිස්සිගේ පරාමල්ලක් වගේ කොයි ලෝකෙන් ආපු බලුකුණක්ද දන්නේ බලුවම නැද්ද දන්නේ ඒක දැක්කට පස්සේ තේරෙනවා මේක කවදාකවත් මේ විදියට දැකලා අනුංග දෙයක් වශයෙන් බලන්න බෑ Taman හිතනකම් Taman අදිෂ්ඨාන කරනකම් Taman චේතනාපූර්වක යමක් කරනකම් මේක චේතනාපූර්වකද නැද්ද කියලා දන්නේ බුදුරජාණන්සේ පෙන්වලා දෙන අපි චේතනාපූර්වක රස කරන මේ කුණු කන්දල් ටිකයි ඒකට වැහිලා විශාල තොගයක් ගලනවා උඹේ පාලනයෙන් තොරව උඹට අර චේතනාපූර්ව ටික නැතර කරන්න බැරි තාක්කල් ඔක්කොම චේතනාපූර්වකයි කියලා පටලවා ගන්නවා. ඊට පස්සේ දිගටම පශ්චාත්තාප වෙනවා. මගේ හිත කෙලෙස් තියෙනවා මම සප්පුරුසයි මට පහු පහල වෙනවා කිය. ඉතින් ඒකට අර පොඩ්ඩක් Taman දාන ඉහෙට දාන එක. හිතලා කරන ටික. අදිෂ්ඨාන කරලා කරන එක. නැත්නම් අභිවෘද්ධි ගැන හිතලා සැලසුම් කරන එක පොඩ්ඩකට තහකල් නැතර කරලා බලපෑ ඉදාට පේනවා ගංගා හේම තියෙනවා. ඒක උඹ කැමති උනත් නැති උනත් දෝරේ ගලනවා. හැබැයි ඕක උඹේ නෙවෙයි. ඕකෙන් උඹට කර්ම රැස් වෙන්නේ නැහැ. නමුත් උඹට මේ දෙක වෙන් කරගන්න බැරි නම් වෙන එකක් තියා හිතලා කරන දේ සහ ඇඟෙන් කරන දේ වෙන් කරගන්න බැරි නම් ඌට හුස්ම ගන්නවද ගන්නවද කියලා කියන්න බෑ. කතා කරනකොට තමයි මේ ඕන දේද කතා වෙන්නේ නැත්නම් කරන මිනිහට තේරෙනවද කියන එක දන්නේ නැතුව කච කච ගන්න ගත්තාම ඊට වර්ෂය ගහනවා. ඔහු ලස්සන තමයි ලැහැත්තිලා කියලා කතා කරන්නේ. කියන්නේ මොකද්ද? ඇහෙන්නේ මොකද්ද? ඒ නිසා ඉස්සල්ලාම කියනවා කයින් කරන හිතාමතා කරන දේ නැත කරන් තමයි ඉඳගෙන හිටපන් කියන්නේ. ඉඳගෙන ඉන්නකොට මොනවාක්වත් හිතාමතා කරන්නේ නැහැ නේද? ඒක සම්පජාන කාය සංස්කාර නැත කරා. හැබැයි අසම්පජානව අංග නටනවා, රත් වෙනවා, උණුසුම් වෙනවා, පේන පටන් ගත්තා ඉතින් බය වෙනවා. මේ මොකද මේ වෙලාවදී දැන් මම නටන්නේ නැටෙනවා. ඊට පස්සේ කතා නොකර ඉන්න ගියාම ඇතුලේ කතා වෙනවා. කතා කරලා වැඩි කරුවොත් ඇතුලේ කතාව දසදහස් ගුණකින් වැඩි වෙනවා. ඒ නිසා කියනවා අමාරුයි තමයි ඔබ හිතලා කරන කතා නැත කරවන්නේ. නැතර කරලා බලපන් හිතුවේ කතාව නතර වෙනවද කියලා. ඒකෙන් හිතලා කරන හිතුවේ ටික නතර කරපන්. ඔයි කියපු ඒ ලෙඩ නොවෙන්න හිතන දේවල්, ආව සත්කාර හිතන දේවල්, එහෙම නැත්නම් බැනුන්නාට හිතන දේවල්, නෑදෑයන්ට උදව් කරන්න හිතන දේවල්, රට රාජ්‍ය තියෙන දේවල් දැනගන්න හිතන දේවල්, අනුන්ට උදව් කරන ඔය හයයි තියෙන්නේ. මේ බුදුහාම කියනවා බා අහුවෙන්නේ ඔය හයට. නිකන් ශික්ෂාවක් වෙනස ඔය හය නොකර හිටපන්. බලපන් හිතේ වෙනසක් කරනවාද කියලා කිසි වෙනසක් නැහැ මේක දෝරේ. පරිශන වල කරන්නේ ඒගොල්ලෝ නිින්ද ගිය මනසයි අවදි මනසයි දෙකට ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා බලනකොට මනසේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ නිින්ද ගියයි කියන්නේ. ඒකේ වැඩ කම්බල වාගේ. අපිට පේනම් බබා දොයි කියලා. හැබැයි යට සම්පූර්ණ යනවා ඉතින් ඕක අවදියෙන් කරන එක තමයි නිවන කියන්නේ. නිින්ද කියන්නේ අනවබෝධයෙන්, අසතියෙන්, පමාවෙන්, මදයෙන් කරන දේ. බුදුන් කියන්නේ නිින්ද අවදි වියන්. අවදිර බලපන් දැන් ඔබ කරන දෙයක් නැහැ. බේසලසුමක් නැහැ ඒ කරන්නේ. නමුත් කිරණ දේවල් දිහා බලනකොට ඔබ නිකම්ම රූකඩයක් විතරයි. ඒ නිසා ඒක පිළිබඳව දැනගන්නවත් මේකේ භයානකම, ඒ ගැඹුර දෙයියන්ගේ නාම, දෙයියන්ගේ නාම බුදුන්ගේ නාමේ. ඔය හිතලා කරන ටික පොඩ්ඩක් නතර කරලා බලන්න. ඒකත් අමාරුයි. ඒකට දෙපෙනේ උඹට ඔබ තට වැව්වට මේක ගලනවා. ආ ඒක දැකපු දවසේ මේක අනාත්මයි ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේක මම නෙවෙයි මේකේ නේවාසිකයා. මම නෙවෙයි මේකේ අධිකාරී ශක්තිය තියෙන්නේ. මට මේකේ පාලන ශක්තියක් නැහැ. මට මේක බලන්න පුළුවන්. බැලුවට පස්සේ කවදාවත් මම නොදකින් ඔබ නොදකින් කියන්නේ නැහැ. කොකටත් නොදකින්ම තමයි. ඔගේ ගණ්ඩ දෙයක් ඇත්තේ නෑ. ආයෙ නම් එන්නේ නෑ මේකට. එච්චරයි කියලා තියෙන්නේ මේ ජීවිතේ පැත්තෙන් බලනකොට නම් මරණේ හරිම භයානකයි. හරිම සියල්ල සංසුන් සුණු විසුණු කරන සුළු. නමුත් මරණේ පැත්තෙන් ජීවිතේ බලපේ කණන් ආයෙ ජීවිතේකට එන එකක් නෑ කියලා තියෙනවා. මරණේ තරම්ම සාන්තිදායකයි. මේ සියලු කුණු කන්දල් වල නිමාව. ඒ කියන්නේ මේ ඒක මං ඉන්න ජීවිත කාලේ සිද්ධ වුණේ ওই උපාලි විජයවර්ධන මැරිච්ච එක. ඔක්කොම ණය කියලා ඉවරනේ. ඉන ගාහනක් ගත්තා. අරන අරන වල බර ගාහන බිස්නස් ඔක්කොම දැන් බරවද මෑන් මිසින්. දැන් මොකද කරන්නේ? ඔක්කොම බොල් නැහැ. ඉතින් බැංකුවට හොඳට කාරණාවක් තියෙනවනේ මැරිලත් නැහැ. මිනිහතුරු දාන්න. මම දන්නේ මේ ප්‍රශ්න කරන ප්‍රකාශන මම මේ කරන්නේ. ඉතින් එහෙම අතුරු දාගෙන බර ගන්නක් වෙන සිඳපු ගා. ඊට පස්සේ බැංකුවට කරද්දී බැංකුව බොල් නයිට් වල කපලා දාන බෑ බැංකුවයි අතුරු දාගෙන මිනිහ අතර කලින් කිව්සමක් තියෙනවා ඇති. ඒක අපි දන්නේ නැහැ. එයා කියනවා මම අහවල් දවසේ පස්සේ අතුරු දාගෙන වෙනවා. අපිට දෙන්න පුළුවන් හරි දීපන්. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙයි. උඹත් ප්‍රසිද්ධ කරපන්. මාත් ප්‍රසිද්ධ කරන්න. ඉවරයි. ඒසාවේ එයා there is no doctor කියන පොතේ ලියලා තියෙනවා. උඩ උපරිමේ උපස්ථාන කරපන් මනුස්සයාට. දැන් තේරුණා මැරෙන්න යන්නේ කියලා පොඩ්ඩක් සතුටු. යන් දැන් උඹටත් නිදාස අරුත් ඉවරනේ. දැන් ඉතින් ඌට ඩයබටික් තිබුණා කිව්වා ඊගාත් පෙර ඩයබටික් නැහැ. ඌ බරපතල ලෙඩක් තියලා දැන් ඌ මැරෙනවා. ඉවරයි. දැන් අර නාය මිද ගන්න ඕනේ නැහැ. ඌලක් ගහන්න ඕනේ නැහැ. උණු වතුරත් නැහැ. ඇල් වතුරත් ඉවරයි. ඉතින් ඌකට මේ මැරෙන්න ආරෝණ නටන්න ඕනේ මොකද්ද උඹේ මේ උපස්ථානේ? ඒක දෙයන්නාන්සේ දීපු ලොකුම තැහක. අනේ ගොරොද්ද ඇදලා ඇදලා ඔන්න මලා. ඉවරයි. ඉවත්තයක දැනගන්න ඕනේ ප්‍රධාන රහස එච්චරයි ඉන්නකම් උඩ කතා කරන්න පුළුවන් නම් ඇල්ලතුර වෙනකොට ඇල්ලතුර දීපා. නුවර වෙනකොට නුවර දීපා. මරණට ටටා බයි බයි යන්තම් උඹ ගියා මම කෙවනවා. මම තාම ඉන්න ඔච්චරයි. යන බලනකොට මේ රැස් කරන දේ පුදුමාකාර විදිහට අපිව ටැක්ස් කරනවා. අපි රැස් කරන හැම දෙයක්ම අපිව ටැක්ස් කරනවා. අඩු ගන්න මේ වැඩ ගොඩක් තියෙනවා නම් ඒවයි දූවිලි පෙන්නේ බයි. ඒ කඩවල් වල තියෙනකොට දූවිලි පැන ඌනේ. එතන ඉන්න සේල්ස්මන් නේ. දැන් ඊට පස්සේ මගේ කියාගත්තා මගේ රාක්කනේ තියෙන්නේ. ඌට පස්සේ දැන් මන් දූවිලි පැන්න බෑ යන්නේ මිනිස්සු බයිනෝනේ. ඉතින් සීලු වැඩ බහා තබලා ගස ගස සුද්ධ කර කර ඉන්න එකයි තියෙන්නේ. අවසරයි එතනින් අපි තුල තුල කරත කොටස අපි ඉමුදාන පාඩනය කළා. චේතනිකව කරන නැත්නම් සචේතනිකව කරන සියලු දේවල් අපි නතර කරලා දැන්වත් අපි සාත් <coughs> වෙනවා දින වදනට එනකොට ඇතුළත කතා තවදුරටත් තියෙනවා නම් විද්‍යාව කරනවා එතන විඥානේ වැඩ කරනවා නම් විඥානේ ක්‍රියාත්මකයි කියන එක දැන් කරනවා. ඔය ඒක ඒක ඉබේ නතර වෙන සුළු එකක්. ඌණගේ වලිගේ වහන. බොහොම වේගයෙන් වැඩ කරන ගතියක් තියෙනවා ඌණගේ වලිගට පන්නේ නැහැ. ඒක නලියලයි කෘත්‍ය වෙච්චාම ඉවරයි. ඌණගේ එහෙම නෙවෙයි. ඌණ දඟලන්නේ නැහැ. ඒ වෙලාවේ ඌණට ඌණ දිගටම නතර කරනවා. මොකද විඥානේ එතන තියෙනවා. කැඩිච්ච වලිගේ නැහැ. එමනද ඇතුළ විඥානය වැඩ කළා අපිට නොදැනුවත්ව විඥානයේ ක්‍රියාකාරීත්වය එහෙම අක්‍රිය වෙන මට්ටමට එනවා. විඥානේ පණ ගන්න ඉවර වෙන්න එපා. එතකොට ඒ කතාව එහෙම ඉවර වෙලා. අපි ඇඟිලි ගහන්න යන්නේ නැහැ. අපි දාන්න පුළුවන් හැටි කල්ැතුම ප්‍රතිතද කරලා කාය කාය මේ කාය දුස්චර්චන අතර කරලා වචී දුස්චර්චන අතර කරලා සීලෙට ගිහිල්ලා දැන් මේ පරිඋත්තාන කෙලෙස් අනුසය කෙලෙස් දැකලා මම මම පරිසං කියලා වෙනවා. පරිසම් උනට වැඩේ යනවා. ඒකට තියෙනවා යකෝක ලැබපු දෙයක් නැහැ නේ. තාම කය නටනවා. එහෙන් එයාට ඕන තාලට වචනේ එහෙන් කච කච යනවා ඇතුලේ ගොජේ. ඊට පස්සේ හිතවිලි වශයෙන් එන හෝගාල මේක තියා බලනකොට පේනවා මල මගුලක් නේ දැන් මේක සම්පූර්ණ කරකෙන ලෝකයක් මේ මේ අසම්පජාන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ලෝකයක්. නමුත් බය වෙන්නේ නැතුව මටම අල්ලපු ගෙදර ඉනියරන් තියෙන්නේ. අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක කියලා වගේ උඹ උඹේ ආරසා කරන හිටපන් ඕක දඟලනවා උඹේ අවධානය ගන්න රේල බහුණගේ වලි කියලා වගේ. ඒකට මැජික් එක වෙන්න ඉතල රබාන හොල්ලන්නේ. තට තට තට තට තට ගාලා හොල්ලන මේ අතින් මාළුවෙක් කියනවා පරියෙක් කියනවා. අතෙන් දාතනි කියව මේ පෙන්න අපිට කරන්න තියෙන්නේ දැන් දැනගෙන ඉන්න ඕනේ උඹ මේ අත බලන් හිටපන්. අර මොනවා හෙල්ලුවත් මේ අත බලනකොට ඔන්න පේනවා කොහෙන්ද කෝට් සාක්කුවෙන් කෝ පරියයි නැහැ. උඹ ඒක බලපන්. බලලා අරගෙන අලියන බව බලපන් විඥාණය මාය කරනවා. විඥාණය බව වංචනික ධර්ම වලට යහසු කරනවා. ෂටගති මායාවි ගති තියෙනවා. ඒ ෂටගති මායාවිය දෙයන්න නැති නෙවෙයිනේ. තමනුත් නෙවෙයිනේ. තමන්න ඇත්තටම ඕන කමන්නේ. ඔය ඇබ්බැහියට අවිලා තියෙනවා. ඒක නිසා බුදුජානන් සඳහන් කරන්නේ ඔබට හිතලා කරන දේවල් කාය වචී මනස් මේක වගබයක්. බුදුහාමරණ වග වෙන්න එපා. සදාචාරය නාමයේ වගබයක්. මග උනාට පස්සේ ඔබ පරිස්සම් වෙයන් ඔබ හිතන දේ වෙන්නේ නැහැ. කය තනියම නටනවා. වචනේ තනියම කතා කරනවා. හිතවිලි ගොජේනවා. නමුත් ආත්මයක් ඇතුව නෙවෙයි ඒක වෙන්නේ. ඒක උඹේ අවධානය ගන්න කරන දෙල්ලමක් මැජික් කාඩ් එකේ බෙරේ හෙල්ලිලා. ඌණගේ වලිගේ නැටිලා. මේක දැනගෙන උඹ නාටකම දිහා බලන්න මම ටෙලි ඩ්‍රාමා එක දිහා දැන්. අන්නකොට ඒක නිවිලා නැහැටි සීක්‍රයි. නෑ ගින්දරපත් වෙන්නේ නැතුව දඹු වල තියෙන රස්නියක් තියෙන ගින්දරේ. දර ඉවරයි. ගිනි දඹු තියෙනවා. ඒක ගින්න වගේම සරයි. හැබැයි ආයෙ දහණය වෙන්නේ ඉඳ නැහැ. අඟුරු ඉවරයි. ඉතින් ඒක තමයි මාර්ග ඥානය කියන්නේ. ඒ අඟුරු ටිකට පිටිත් පැන් ටිකක් දැම්මයි කියන්නේ. ඒක තමයි ඵල ඥානය කියලා කියන්නේ. ඊට පස්සේ අඟුරුත් නේද ගියා. ඒකෙන් ආයෙ කපකට ආයෙ ගින්දරක් එන්නේ. මෙතන දහණය වෙන තියෙන දේවල් ඉවරයි. හැබැයි ඉවර වුණාට අඟුරු නිවෙන්නේ නැහැ. ඒක නිසා Taman සිල්වන්ත වුණාට Tamanට පරිසරයෙන් එන බැටදීම එහෙම නතර වෙන්නේ නැහැ. Taman සිල්වන්ත වුණාම මිනිස්සු ඔයල තාමත් බනිනවා. තාමත් දොස් කියනවා. අඩු ගන්න සිල්වන්තයි කියලා හරි දොස් කියනවා. එහෙම නෙමෙයි කියන්නේ නෝන්ජලයි කියලා බයි. මම බය ආදික මොනවා කිව්වත් ගණන් ගන්නෑ කියලා බයිනේදී ඒක ඇහුන් නැතුව ආවාගේ. ඉතින් ප්‍රාය ප්‍රායකෝ අපි උරු කරලා දින්නෝනේ තොරේ ටික අපවත් දුන්නුනේ නේද? නෑ නෑ ඒක නැත ඒකෝදෙන් තටමැව්වොත් ගියා. එනවාමයි ගහනවාමයි අසාධාරණ විදිහට ගහනවා. සිල්ලන්ත මනසට අසාධාරණ උඩ ජොලියට ගණන් ගන්න වැඩේ හරිනේ දැන්. දැන් අපි ගෙදර ගෑනි කියන්නේ ඇහෙන්නේ නැහැ කියනවා. ගෙදර ගෑනට තද වෙනවා. ඒ වෙලාවේදී තද වෙන්න එපයි කියන්නේ. ඔබ තද වෙන පස්සේ තේරුම් ගන්න. ඔබට තද වුණා නැත්නම් මට ඇහෙන්නේ නැහැ. හැබැයි ඇහෙනවා ඇහෙන්නේ නැතුව වගේ ඉන්නවා. ඉතින් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා බලන් දෙකක් තුනක් පොළවේ ගහයි. අර මේ කරයි. ඒකටත් ඇහෙන්නේ නැට අහුන්නේ නැහැ කියන්නේ ඉන්න එකයි තියෙන්නේ. හැබැයි හොඳටම ඇහෙනවා. තද වෙලා ඉන්න බවක් දන්නවා. ඒකට ගින්දරට අතු දාන්න යන්න එපා. එයා ඒකට හොෝගාල උඩ නැගගට පස්සේ ඊළඟට මේ මෝගේ වහයට මොනවා කළවත් වැඩක් නැහැ. ඌට කොහොමඩක්වත් ඇහෙන්නේ නැහැ කියලා එයා හිතාගත්ත දවසේ අපිට ඇහෙනවා. නැහැ වුණා වගේ ඉන්නේ කියන මේ තද වෙන එක නම් උත්තර බඳින්න යන්න බෑ. That is none of your business. කෙනෙක් සිල්වන්ත වෙනකොට අර ඔක්කොම ලයිල් කොයින් කොනහන. සාරිපුත්‍ර සාන්ති ඉවසන සුළු කිව්වට පස්සේ පාරණ බමුණෙකුට ඉඳලා ගහලා බලන්න. තද වෙනවාද කියලා. ඉතින් අර ප්‍රසිද්ධිය නිසානේ ගහ ගැහුවේ. වෙන මිනිහෙක් ගැහුණා නම් කරාටි කාරයෙකුට ගැහුවා නම් හැරලා තරුව ඇඳලා දීපුවාම බමුණ දෙකට වැටෙන්න එහෙනම් එන්නේ නැහැ බමුණා. බුදුහාමුදුරු ගැවේ ඊටත් වැඩේ කරකලා වැටෙන වැටිල්ලක්. බමුණන් දෙන උදාහරණ බෑග් එකට වැටුණා. ආලිපත සාන්දි හොඳම දායකයෙක් බඩපත් වුණා ගහකණේ. අනේ එතන තමයි මේ ජයපරජුම නෙවෙයි ආදර්ශය ඉතුරු කරන්න කියන. ඒ වෙලාව දිනන්න යන්න එපා. උඹ පෙන්නපා ඉතුරුන ආදර්ශය උඹ මරුණාට පස්සේ ඉතුරුන ආදර්ශය පෙන්නපා. දරුවෙන් ඉඳලා ගහන්න යන එක නෙමෙයි දක්ෂකම කියන්නේ. ඒ කිපෙන එක බලාපොරොත්තු වෙන්නේ තමයි සිල්ලන්ත වෙනකොට සමාධියක් ලැබෙනකොට පුංචි සද්දපව ගුරුසු වෙනවා. පුංචි ලෙඩපව ලොකු වෙලා පේනවා. ඉතින් යෝගාවචරෝ ඒකම බෙහෙත් වෙන්න පටන් ගන්නවා. මේ ශරීරයේ ස්වයං සිද්ධ සුව වෙන්න හදන වැඩක්. වැඩි සංවේදීභාවය වැඩි, ඇම්ප්ලිෆයි වෙනවා වැඩි. ඒ ඇම්ප්ලිෆයි වීම ටෙක්නික් එක හරි බවට ලකුණා. සමාධිය තියෙන බවට සතිය තියෙන බවට ලකුණා. එතකොට යෝගාචරය එයාට එහෙම තැඹිලා යන්න අරිනවා. භාගෙට තැඹිලා තියෙනකොට වැහුම් අරින්න හොඳ නැහැ. එතකොට ඇට්ටුණා වෙනවා. මෙට්ට ඇහි වෙනවා. ඒ මෙට්ට ඇහිවීම ගොඩාක් වෙන්නේ ඔය අත්ති කිලමතානියෝ කාමසුකල්ලිකානියෝ කියන අන්ත දෙකට ගියේ කරා. කාමසුකල්ලිකාණ ගියේ කෙනා මේ කය ලෙඩ වෙයි, මැරෙයි කියලා මැරෙන්නලා දෙනවා. අත්ති කිලමතානියෝ ගියේ කෙනා ඒකත් එක්ක හැප්පෙන්න හදනවා ද්වේෂයෙන්. උඹම තැම්බෙන් දැන් ලිපේ උඩ තියෙනවා තැම්බිච්චායි. අහුන් හරි නැතුව හිටපන්. ඒක යකා ඇවිස්සෙන්නේ මන්ත්‍රේ මැදුරට පස්සේ. ඉතින් ශික්ෂාව දාපු ගමන්ම තමයි ඇවිසලා ඉන්නේ. ඒ කියන්නේ ශික්ෂාව වැඩ. හැබැයි මිනිහට බේනේ දැන් ශික්ෂාවටත් පෙට්‍රල් පිච්චෙනවා. මෙව්වත් එකක් තමයි පෙට්‍රල් පිච්චෙනවා. වෙනසටදී පෙට්‍රල් පිච්චීම වැඩි ගතියක් පේන දේ. ඉතින් හිතනවා අනේ හිටපු තැන හොඳයි කියලා. නොදන්න දීකට වැඩිය පුරුදු කණවැන්දුම හොඳයි කියලා හිතනවා. ඇතුළත කතාව කියන එකම සංස මේ ඔය කාම ගුණය අයින් කරලා කාම සංඥාවත් අයින් කරලා රූපයත් අයින් කරලා රූප සංඥාවෙන් මේ බැට දෙනා කියන එක ඔය ඇතුළත කතාව දෙකටම දෙනවා කාම සංඥාවත් ඇතුළත කතාවට වැටෙනවා රූප සංඥාවත් ඇතුළත කතාවට වැටෙනවා ඒත් <clears throat> ඊයේ බණේදී පෙරේද බණේදී මතක් කරේ දරුවත් chance කියනවා එතෙන්දී අபிසංකරෝති නාபிසංකරෝති නාபிසංචේතයති කියන තැන භවයවා විභවයවා කාම තණ්හාව නැහැ භව තණ්හා විභව තණ්හා විතරයි තියෙන්නේ මේ රූප සංඥාවත් එක්ක කතා කරනකොට එන ඇතුළත කතාවක් තියෙනවනේ. ඒක ඉඳුරම් පෙනවීම ගැන නෙවෙයි එන්නේ. නෑ ඉඳ උදව් කිරීම, ලාභ සත්කාර ලැබීම, ලෙඩ නොවී සිටීම, නින්දාන ලැබීම වගේ භවය සම්බන්ධ කතා. කාම තණ්හා එන්නේ ඒක බැරි වෙනකොට ඒව බාධා කරන මිනිහා මරන්න හිතන විභව තණ්හා. ඒ නිසා භව විභව දෙක පිළිබඳ විතරයි රූප සංඥා කරදර කරන්නේ. කාම සංඥාව කාම කාම තණ්හාවට ඇතුළත කතාව කාම තණ්හාව සම්බන්ධ කරනවා. ඉහළට යනකොට කාම තණ්හාව නැහැ. භව තණ්හා විභව තණ්හා සම්බන්ධ ඇතුළත කතාව මේ චැටර් එක කච කචේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒකේ ගුණයක් තියෙනවා. ඉහළට යනකොට එන එකේ කාම සංඥාව නැහැ. ඉන්ද්‍රම් පිනවීම නැහැ. දිරුපද්ධිතෝ ජීවත් වෙන්න ආසාව, ලෙඩ නොවී ඉන්න ආසාව වගේ නිකන් මේ සිල්වතෙක් වෙන හැටි, දර්ශීය චරිතයක් ගත කරන හැටි වගේ දේවල් එන්න පටන් ගන්නවා. ඒක භව විභව සම්බන්ධ විතරයි තියෙන්නේ. ඒක ඉතින් හරි අමාරු හොඳට සුතමේ ඥානය ඇති කෙනාට හත්තට සැරේ වෙනකොට තේරුම් ගන්න පුළුවන්. ඇතුළත කතාවක් යනවා. ඒව නිකන් පවු නැහැ. සාමාන්‍ය බණ්ඩ හොඳ දේවල් නමුත් වර්තමාන මොහොත හොල් වෙනවා. වර්තමානයේ මේ මේ පරිදාහ කියන වදින දවන තවන ගතියක් තියෙනවා. කියන දේ අහන්නේ නැහැ. හැබැයි ඊව සාමාන්‍ය කාමයට අදින්නේ නැහැ. ඔය ටිකක් ඊට වැඩි උසස් මට්ටමක තමයි කරකේ. ඒවට කියන පුළුවන් රූප සංඥා සම්බන්ධ ඇතුළත කතා කියලා. අපි රූප සංඥාන වල සංසික දේශනාවකදී කියුණා ඒවා මම මම නොවේ මගේ නොවේ ආත්මය නොවේ වශයෙන් ගන්න රූප සංඥා ඇල්මරන්න ඕනේ. ඒවා කොහොම මේ හේම කරන්න ඕන. හේම කරුවට පස්සේ තේරෙනවා ඉතින් මට හිතෙනවා මම ඊට පස්සේ නම් ජීවත් වෙනවා. ආයි කාගෙවත් බැලුම් අහන්න දෙනකොට දැනෙන ඔන්න යකාලිට උමයි කියලා. ඕක මම නෙවෙයි. උඹට බෑ. උඹට ඔහොම කියන්න බෑ. උඹ ඔය කියන්න හදන්නේ උඹ චාටු කතාවක්. <coughs> බොරුවක්, මායාවක්. ඒ වගේම හිතෙනවා ඊට පස්සේ මේ මම ලෙඩනුවේ ඉන්නවා. මම හොඳට මේ ආහාර ටික ගන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ, උදෙන්ම නැගිටින්න ඕනේ ඉතින් සැලසුම් හදනවා. නරක නෑ. නමුත් මේ සතිය කඩන්න කොන්න වැඩ. ඒ වගේ බොරු වල හයක් පෙන්නලා දීලා තියෙනවා. ඒවට කියනවා සුකුම විතක්ක කියලා. ඒ සුකුම විතක්ක ස්වභාවයෙන් මිත්‍ර ස්වරූපයි. ස්වභාවයෙන් පුතෙක් වාගේ. අපේ සුභසිද්ධියට එන කොට පෙරක දෝරුකම්. එන්නකොටම දැනගන්න ඕන මෙයා එන්නේ මේ පෙනී පුම්බගෙන වර්තමාන මොහොත කඩන්නයි. විවේකේ නැති කරන්නයි. හුදකලා නැති කරන නිසා මේ හුදකලාව මම කියාගන්නවා. අරක මම නෙවෙයි කියාගන්නවා. මේ විවේකේ මම කියාගන්නවා. අරක මගේ නෙවෙයි කියාගන්නවා. ඉතින් මේ දෙක දකින්න එපා ඉස්සල්ලා. හුදකලා වෙන් කළ දැනගන්න ඕන හුදකලා නැතිකරන මේ මල් මාල දාගෙන අඬහව ගාගෙන එන කෙනා දැනගන්න ඕනේ මේ මොකටද ඉන්නේ කියලා. ඒකට හුදකලාවට සාපේක්ෂව මේක සරුවචාන්සේ කියන පරිලාහයක්. කම්පනයක් චංචලයක් දැවිලා. ඒක හඳුනාගත්ත ගමන් මිනිහා දැනගන්න මගේ පොත වැඩ කරන්නේ නැහැ. මෙයා පුම්බගෙන ආවට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මේ මනුස්සයන ඒ පණ්ඩිත සාධිකාට මම කීපතාවක් කරලා බොහෝ වටිනා දායක වන්න ගහනවා. ඉතින් අපිට හරියාසයිති. අපිට දෙනවට දාය ස්වාමීන් වහන්සේට දෙන්න. මොකද වැරදෙන්නේ හිතෙන්නේ. අනේ අඬ ගන්න ගිය අපටත් විල්ලෙජ්ජයි. අර මිනිහටත් සම්පූර්ණ ඔප්පු කරලා පෙන්නන්න දෙනවා. තමුසෙල මොකද්ද ඔය තියෙන ගාය මට දෙන්න. ඉතින් මේ මිනිස්සයා කියනවා අනේ ස්වාමීන් වහන්සේලා මේ කරන වැඩවල හැටියට කියලා ආ හොඳයි. නිකන් හරියට මේ කරදරයක් වගේ. ඉඩම් අක්කර 35ක් දුන්න මිනිස්සේ. මම අර ජර්මන් සයිඩෝ ගියාට පස්සේ ඉතින් අපි කිව්වා ඉතින් මේක අපිට දෙනවට වැඩිය හොඳයි. සයිඩෝ ටෙන්ඩ් කියන්නේ සයිඩෝ ගණන් ගත්තෙත් නැහැ. මන්ටත් බුරු මිනිස්සයා. තවත් දෙන්නේ කීටියා. ඊට පස්සේ සබ්මර්සිබල් පම්ප් එකක් දුන්නා. උන් මැෂින් ගෙන්නන එකේ ජපානයේ මැෂින් එකම නිකන්. ඒ හොඳ තරුණ කොල්ලා. මේ පණ්ඩිතාරාමේ එහා පැත්තේ වැටේ ඉන්නේ. කදාවත් ඇවිල්ලා නැහැ. ඉතින් අපි ගිය නිසා අපිට නිකන් ඉරුවසිකෝ සායර දෙවිදස් හොඳට සාදේ මොකක්ද වඩ තියෙන අවශ්‍යතාවය මට මේව පූජා කරන්න. කරකවලත් ඇරියා. අනේ මහත්තයාගේ අම්මට දාතරක් පින් සිද්ධ වේවා. මහත්තයාගේ දුව දරුවන්ට ආශිර්වාදේ පාන්න බයිලාවක්වත් නැහැ. උඹට මොකද්ද කොහොමයිත් එක්ක ගනුදෙනු කරලා තිබුණා. අර මනස සම්පූර්ණ උත්තර දෙන්න ඕනේ. ඇයි මේ වරුවක් මාරු දාගෙන අතේ සල්ලි දාගෙන ඔබ ආදලකට ආයේ මොකද්ද කියලා එච්චරයි කතාව. උඹට සාසනේ උඹේ. මේ සාසනේ මගේ උඹේ. උඹට ඕනනම් කරගනි. මම සාක්ෂි වෙන්න. හැබැයි මේ මගෙන් අනවශ්‍ය අඬහෝ ගෑවි නෑ. උඹ කරගත්තොත් උඹට තියෙයි. තෝ කරගත්තේ උඹට තියෙයි. මං කරගත්තේ මට තියෙයි. ඒ ලොකු සාංශකේ මුල් වෙච්ච පන්සල් ස්වාමීන් වහන්සේ සියන්නිකාය හඳුනනවා. ඒ ස්වාමීන් වහන්සේ යන හරියක් පයිමලු යන්නේ. බෑග් එකේ තියෙන ප්‍රාථමික පොත විතරමලු. ගිය තැනක හැතිච්චාම ගහක් අතර වාඩිලා අරක කියවනවා. කටපාඩම් ඒ ස්වාමීන් වහන්සේ කුඹරක් මැදින් යනකොට එයා පැත්තෙන් ඩෝප් කාරෙක් ආවලු. දීපුවාම කොට කොට තියෙන වෙලට වටනවල දෝයියන් ගන්න. ඩෝප් කාරය බඩ බඩ ගියලු මේ ඉන්න පාරට ඉස්සරහට එනවා අරකයි මේක කියලා. කොවි ඇවිල්ලා කිව්වලු අනේ බලන්න හඳු මුට එන ගහන්න කරපු වැඩි <clears throat> ඔබ හන්දි පොඩ්ඩ මේ පිටු මඩි වැඩි ඉන්න මම සිවුරු හොදලා ගෙනත් දෙනකලු සාමිත කරවබන ගිහිල්ලා අඳුර පිටින් සිවුරු මඩුවේ මේ බොල් බෝධාගාරේ පිටුරු මඩුවේ යන පාතිමොක්ෂේ කියනවා. දැන් අර මාසේ අවු වේලා හොදලා සිවුරු පොත් දෙක කරගෙන පොත් කරගෙන ගිහිල්ලා කොයියද මේ ජාන කියලා බලන්න ස්වාමීන් වහන්සේ මේ වගේ පාරයක් වවිරත් ගමේ විල්ලක් ජහින්න වහන්සේගේ සිල්ලුතුරු වුණා දෙකට මේ පාර යන්න තියන්නේ නැහනේ අර ආමුදුර කරපුවා තිවුරට ගතර මේ ඌ කරදී ඌට තියකො තෝ කරදී තොරතේ සිවුරදක තිය හරිද සිවුරු දෙන්නේ නැතුව කියන්නේ. මොකද ගුණ තමන්ගේ ටික කියව ගන්න එපා. මම ස්වාමීන් වහන්සේ මෙහෙම මෙහෙම යකෝ ඌ කළ දේ ඌ කළ ත්‍රිතියයි. තෝ කර දේ තොට දේ මේ සිවුරු දෙක දියේ කියන්නේ. ඔය අනුශාසනාව පිළිත්තද්ද හිසක පොයි. එතකොට මේ අර මනුස්සයාට මේ මේ ස්වාමීන් වහන්සේලා ඌ අඳගෙන පවක් කර ගන්න දෙන්නේ දෝත තෝත් කරන්නේ සාසනයකෝ. බීපේකා කරේ සාසනයක. මමත් සාදනයි මම උනේ උඹට පිංගන උදන් කරන්නේ. උඹ දන්නේ නැත්නම් මෝඩකම ඇති උඹට. උඹ දැනගනි. මම උකට ගිහිලා මේ අඬහව ගානේ ගියා. ඉතින් මොකද වෙන්නේ එතකොට? සල්ලි කාර්යයක් ඇවිල්ලා ආම්දුරු කුලියට ගන්න. එක මිලියන් එකක් දීලා බලන්න ආම්දුරු කෙනෙක් මොකද වෙන්නේ කියලා. අර මේ ළඟදී පොලිටිෂියන් කෙනෙක් කියනවා. සාංශ දැන් දෙන්නේ මිලියන්ස් 50ක් ලක්ෂ 50 නෙවෙයි. මටත් ඉදනලු. දැන් මේ දවස්වල ආණ්ඩුවට ගන්න හදනවා හවලා. එයින් ඩීල් එක ගන්න මිලියන් 50කට ඉන්සන්ස් මිලියන් 50 කිව්වම ඉතින්. ඉතින් මොකද ප්‍රතිපත්ති? කොහෙද අපි යන්නේ? කවුරු හරි අපිට ඇවිල්ලා කිව්වොත් මිලියන් 50 දෙන්නට කතා කරලා මොකද්ද? මොකද්ද ඔයගේ પરමාර්ථය? මම මම මොකද්ද ඊට පස්සේ කියන්න උඩ සින්දුව? මම මොන බයිලාවට නටන්න ඕනේ ඊට පස්සේ? ආයතකොට කියනවා මෙන්න මේ අමරදේවගේ සින්දුවට නටන්න ඕනේ. මේ 50 අරගෙන මේ සින්දුවට නටන්න. ඉතින් ඒක නටන්න ඕනේ නම් ගත්තර කමයි ඊට පස්සේ ගෙදර ඉන්නේ අනුන්ගේ බයිල වලට නටන්න නෙවෙයි මම පැවිදි උනේ. ඔයගේ සල්ලිවා තියාගන්න. ආන්නේ විදිහට මේ ඒ කෙලෙසේ එනකොට ගොජේ දාගෙන ආඩම්බර කරගෙන ඥාව් වල තුන් දෙවිල වෙලින් ගත්තා. හරි ගොතෙනවා. ඉතින් ඒක හරීම ඔය ඒක වෙන්න ලෝකසාන් තින්න කාලේ ගියේ පැවිදිලා උපසම්පදලා අවුරුදු 20ක්වත් ඉන්නවා. ඒකට තේරුම් ගන්න ඕනේ මේ අනුන්ගේ සින්දු වලට නටන්න නෙවෙයි අපි මේ පැවිද්ද ගත්තේ. අපි ගත්තේ විවේකයේ පිණිස ඔය දෙන කිසිම කෙනෙකුට විවේකේ තේරෙන්නේ නැහැ. දුස්සීලෝහි බහුජන. බහුජනය හිතන්නේ ලාභ සත්කාරේ වටන්න බැරි කෙනෙක් නෑ. ඉතින් ඒගොල්ලෝ පොඩි පොඩි ක්‍රම වලට අවිලා ඒ ලාභ සත්කාර දීලා ආපහු බලාපොරොත්තු වෙනවා. අපි මෙහෙම කරා මෙහෙම කරා අපිට මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ නායක කියලා. එහෙම අවශ්‍ය නැහැ. එයාෙන් අහන්න ඕනේ දැන් මට මොකක්වත් ඕනේ මට ඉන්න පුළුවන් මොනවද ඔයාලට දෙන්න තියෙන උමනා. අයියම නම් කරගන්න මේක සාසනය. ඔයාලත් කර දෙයි මටත් කර දෙයි මට පුළුවන් හරි වන් කරගන්නවා. ඔයාලට පුළුවන් කරගන්න මේ මාව වල්ලන ගහින්න එපා. එදා එයාපෝට් එකට යනකොට මේ ටෙලිවිෂන් ගෲප් එකක් ඇවිල්ලා සාජු කතා කරලා ගියා. මේ වන්දිතරාමේ මේකක් පෙන්වන්න හදනවා. වීඩියෝ කරන්න හදනවා. බෝ බෝ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ උභාන්සේ නැහැනේ. මම නැහැ. පන්තිතරාමේ තියෙනවා. ඉල කරගන්නවා. මම මේ පොඩි ගමනක් යනවා. එහෙම නැතුව ගිහිල්ලා මේකප් එකක් දාන ෆේෂියල් එකක් දාගෙන කොණ්ඩේ හදාගෙන ඇවිල්ලා වනිතරාම පුම්බගෙන ඉන්න ගතියක්. එතකොට තමයි කැමරා කාර්ය ලොක් කරන්නේ. කැමරා ගන්නේ උඹට ඕනේ පරිතරාමනේ උඹ ගිහිල්ලා බලන්න මම යනවා එයාපෝට් එකට. ඒ ඒ ඒ මාත්‍රට ගියාම අපි ළඟට එන ඕනේ ඔය ලාභ සත්කාර ප්‍රතිසංයුක්ත විතක් එන්නේ නැත්තේ නෑ එනවාමයි. එනකොටම කියන්න ඕනේ මේක එකයි කරන්නේ විවේකේ බාධා කරනවා. උදේකලාව බාධා කරනවා. විස්රාමයේ බාධා කරනවා. හැබැයි ටිකක් ඉඳපුවම අපිට විවේකය කඩා ගන්න ඕන ලාවදත් කා ටිකක් දී ගියර කවන්නේ පොඩ්ඩක් අර මාළුවක් කරන උඹලකට ගෑල්ලක් හැපෙනකොට පොඩි. කටගැස්මක් තියෙනවා උඹලකට ටිකක් දැම්මම කමන්නේ නැහැ. උඹලකටත් ටික තරහ වෙන්න එපා. අපි මතක තියාගන්න ඉන්නේ මේ පතෝල රස කරන්න මිසක් උඹල කරවල වෙන ගන්න දෙයක් නැහැ. මේ ලෝකේ නටන්නේම ඔය අල්ලසේ තමයි. භික්ෂුවකට තියෙන ප්‍රධානම බාධාව ඒ ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක ඊට අමතරව අමර විතක්ක අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක්ක ඒ හයක් තියෙනවා. සාමාන්‍ය ගිහි ලෝකේ කතා කරන්න බෑ. කතා කරුවොත් පේන්නේ නාස්තිකවාදයක් කතා කරනවා. උච්ඡේදවාදයක් කතා කරනවා. අරස රසක් කතා කරනවා. අපිච්චතාවයක් කතා කරනවා කියලා බයින. හැබැයි ලෝකේ ඉඳලා අපවත් ඇති ගරු කටයුතු තිරුණාන්සලා දිහා බලනද ඒගොල්ලේ මොන කතා කරුවක්වත් තමන්ගේ විවේකයෙන් මොනම දෙයකටවත් පාවා දෙන්නේ නැහැ. පාවා දෙන අවශ්‍යතාවය නැහැ. දැන් ඔය කියන විදිහට අර රූප සංඥා එනකොට දැන් මෙනෙහි කිරීමක් නොකර මේ මම නොවේ මගේ නොවේ ආත්මේ නොවේ කියන නිකම්ම යන්න දීලා බලමින් ඉන්න සුවසයද ඔය ඒ කියන්නේ ඒක අහුලන්න ඕනේ මේක විවේකයේ පැත්ත මේකේ මේ පරිලාහ පැත්ත මේක මේ ආපෝ සංවේදිකම් ඇයි අර අම්මා ඉන්නේ අම්මගේ තනිය නැද්ද ওই තරමට කිරියේ අම්ම පරාදයි. මේ එලිච්චයක් මේ එලිච්චගේ කිරි හොදයි. පාණ්ඩුම් තියෙන මේ මේ සුවඳ. ඒකදී මේ මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ අඳුනගන්නෙක විතර දසනා පහතබ්බා. මේ මේ මේ දරුවා මේ අවරා දෙන්න හඳුනාගත්තා මෙච්චරයි. අපි දැනගන්න මේ දරුවා කියලා හොරා හඳුනාගත්තොත් හොරා කියලා දරුවා හඳුනාගත්තොත් තියෙන ඉතින් හොරාට දොස් කියන්න එපා ඊට පස්සේ. ඒ තමන්ගේ මෝඩකමට තෝරගෙන අපි අපි වෙලා තියෙන්නේ අපි විවේකී පාවා දීලා මේ ලාභ සත්කාර අල්ලන්න යෑමෙන් අනේ විඳින දුක. ඒක ඒ ලාභ සත්කාරයෙන් සතුට වෙච්ච එක එක්කත් නැහැ ලෝකේ. හැම එකම කඹරනවා එන්න එන්න එන්න කඹරනවා. ඒතර විවේකයෙන් ඈත් වෙනවා. ඒ නිසා විවේකී කියන එක අඳුරගන්න එපා ඉස්සලා. අඳුරගත්තාම තමයි වෙන්නේ මෙයා උඩ නටුම් නටාගෙන පාත්තක නටුම් නටාගෙන එන්නේ මොන මොන න්‍යායපත්‍රයද කියලා අල්ලන්න නම් බෑ. මොන තාරෙන්වත් අල්ලන්න බෑ. ලෝකේ තියෙන හැම සිත්කට සුළු ඔක්කොම යොදනවා නරකට අදින්න. ඒ නිසා මොන ක්‍රමයකින් අපි අර අපේ හිත උද්දීපනය වුණා නම් කෙලේශයක් මිස වෙන දෙයක් නෑ. කෙලස් නැති වෙනකොට නීරසකම එනකොට හිතා ගන්න ආලෝකෝ ජයග්‍රහණයක් දැන් ඔන්න නිබ්බන පැත්තට ගියා. නීරසයි. නීරසකමමයි නිබ්බිදාවමයි ඒක කම්මැලි බවමයි නිදි කිරණ ගතියමයි නියම භවනා දිනුවට ඇති වෙන දේ. මම කියන්නේ නිදි කිරණ එක හොඳ එකක් කියලා. නමුත් අර කුප්පණ ගතිය නැතිවීම තමයි නිදි කිරණයි කියන්නේ. කුප්පණව නම් මේ ලස්සන ගේදාගේ මේ පරිලාහ දවන තවන ඉන්ජන කම්පන චංචන පපංචන. කම්පන චංචල තියෙනවා. වතුර මොකක්වත් නැතුව තියෙන වතුරයි දූවිල්ලට හුලඟට නලියන වතුරයි දෙක අතර වෙනස තමයි පෙන්වන්නේ. නලියන වතුර ප්‍රතිබිම්බේ පෙන්වන්නේ. ඡායාව පෙන්වන්නේ. නිශ්චල වතුරේ ඡායාව පෙන්වන නිසා නිශ්චල හිතට ඇති හැටිය පේනවා. කම්පන චංචල හිතේ පේන්නේ ඇති හැටිය විකෘතියක්. මාත් දැන් ওই වගේ තැනක රූප සංඥා නකොට සංස දැන් ওই රූප සංඥා ඝන සංඥා විදිහට මනෝමය නිසා ඝන සංඥා එන්නේ. ඒතකොට සංස ඔබ රාශි සංඥාව වශයෙන් බැලුවොත් සංස මේක බෑ. මේකේ රාශි සංඥා ගන්න බෑ. බලන්නේ රූපයේ පමණයි. රූප සංඥාව කියලා කියන්නේ ඒක හේවණැල්ලනේ. ඒ හේවණැල්ලේ පතුරු ගහන්න පුළුවන් ගතියක් නැහැ. පතුරු ගහන්න යෑමෙන් මේකට රූපයක් ආරෝපණය කරාගෙන. මේක දැනගන්න රූප සංඥාව මේ ෆොටෝ එක. නැත්නම් ඡායාව. ඒ ඡායාවේ අර වගේ බෙදලා බලන්න පුළුවන් ගතියක් නැහැ. රූපේ බෙදලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. <clears throat> ඒක ගෙවම් කරලා තමයි ඒකේ ගඳ ඉතුරු වෙනවා. ඒකේ හේවණැල්ල ඉතුරු වෙනවා. ඒකේ ඡායාව ඉතුරු වෙනවා. ඡායාවේ එහෙම බෙදලා බලන්න පුළුවන් ගතියක් නැහැ. ඒක හොඳට තමයි තේරෙනවා. මේක මනෝ විකාරයක් වගේ. මනෝමයයි. මනෝසෙට්ටමයි. මනෝ මනෝ මන මනෝ බුබ්බංගමයි. ඒ නිසා ඒ ගතිය දකින්නට පේනවා මේ මනෝමය මනෝසෙට්ට මනෝ බුබ්බංගම තියෙනකොට මේ වෙලාව පැහැදිලි හිතකින් හිටියොත් මම කරන කියන හැමදේම සුන්දරයි. මම මේ වෙලාව පැහැදිලි හිතකින් දුෂ්ට වෙච්ච හිතකින් කිරුවොත් කොයි දේ කෙරුවත් සත්පුරුෂයාට පේනවා. දැන් තමයි ටික කාලෙකින් පේනවා. කොහෙන්ද දන්නේ මට මෙච්චර දුක් කරදර එන්නේ කියලා. මොකද හිත දූෂිතයි. දුෂිතේ මොනවා කරත් ඒක ඒකාන්තයෙන්ම මේ තිත්ත ලැබු වෙලක් කොහොඹ වෙලක් මොන ඕජාව උරාගත්තත් තිත්ත ඵලයක් තමයි දෙන්නේ. එතනම හදපු අඹ ගහක් ඒ ඕජාව උරාගෙන මිහිරි ඵලයක් දෙනවා. ඒ නිසා මේ අඹ ගහට කොස් ගහට දොස් කියන්නත් හොඳ නැහැ. ඕජාවට දොස් කියන්නත් හොඳ නැහැ. Taman දැනගන්න හිත පිරිසුදු කරගෙන ඉන්නවනම් අනුන්ට Tamanට සැපක්. පිරිසුදු කරලා නැත්තම් දුකක් එනවා. කනගාටු වෙන්න එපා. කාටවත් හේතු කරන්න එපා. තමනුත් දැනගන්න ඕන කැමැත්ත මේක කරන්නේ මේ හේතුඵල ධර්මයක් තියෙන නිසා මට මේක හේතුඵල ධර්මයේ තේරුම් ගන්න මේ පැමිණි දුක පැණි රහ කරගන්න එකයි තියෙන්නේ. අවසරය එතනින් අපිට ප්‍රශ්න අපි සචේතනිකව චේතනාවෙන් අභිහිංසනා දැන් අපි අපේ අවස්ථාවේ කියන අවස්ථාව කියන්නේ ප්‍රයෝජනෙ සලකලා දැන් ධර්ම දේශනාවක් කරන සම්මානසේ නමක් ඒ කියන්නේ ලාභ චේතනාවක් නැතුව නමුත් චේතනාවක් පහළ වෙලා නේද? අපි ඉතින් ස්වාමීන් වහන්සේ පහළයා දායකින්ට ස්වාමීන් වහන්සේලා සම්මාන ධර්ම දේශනා කරනවා. දේශනා කළා එතකොට ලොකු දේවල් ප්‍රාර්ථනා කරනවා. දායකින් ධර්ම වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ සංස්කාර ඇති වෙනවනේ ස්වාමීන් ඒ ස්වාමීන් වහන්සේ කරන්නේ මොන චේතනාවෙන්ද ඇහුවට පස්සේ දායකව පහල කරගන්නේ මොන චේතනාවද කියන එක අපිට කොම්ප්ලීට් කරන්න බෑ. කියන්නේ එහෙම නොකියුවත් දායකයා ගෙදරින් පිටත් වෙන්නම ඒ ප්‍රාර්ථනා ඇතුව තමයි. ඒ ස්වාමීන් වහන්සේ කියනවා විහිතු පෙතු සම්පත් පහළ වේවා කියලා කියනවා. ඉතින් එයා හිතන්නේ පතන්නේ මොකද්ද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ මිනිස්සුන්ට අදහස් දෙන්න යන නරකයි. දෙන්න ගියොත් පෙට්‍රල් වාහනවල ඩීසල් දැම්ම වෙනවා. ඒ කියලා කියන තමයි මොනක් යම් අදහසකින් මේ පින්කම කරා නම් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. එච්චරයි. එතකොට එයාගේ බබාමනේ ආතර බාර දෙන්නේ. ඒ වෙනේ සංඝයා වහන්සලා කියන්නේ කිව්වොත් මේ දිව්‍ය සම්පත් ලැබේවා, මනුස්ස සම්පත් ලැබේවා. එතකොට තේනවා ගිහිය දන්නවා මේ ආම්දුර තාම කාලන්ති පරිප්පුවක් මේ අපිට බෙදන්න හදන්නේ. ඒ නිසා ඒ පිම්පගුණවන්ට යනකොට ඒක ගොඩාක් කල් යනවා හැබැයි තේරුම් ගන්න. ඉස්සලා ඉස්සලා ගොඩාක් තියෙන නිකන්නේ දෙන්නේ. ආර සම්පත්‍ති මේ සම්පත්‍ති ඉතින් දෙනවා ඉතින් අතින් යනවා. සීතු තනතුරු මේ රජ තනතුරු දේව සම්පත්‍ති අනම්මනම් දෙනවා. ද ඔය කිව්වට හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඉතින් හාමුදුරුවෝ හිතන්නේ ඒකට දායක සතුටු වෙනවා කියලා හැබැයි පහත්ම බොහෝම ලාමක ආසාවක් ඉෂ්ට වෙනවා. ඒ නිසා කියන්නේ මේ පින්කම කරන්න යම් අදහසක් මුතින් තියාගත්තා නම් ඒ සම්්‍යක් ප්‍රාර්ථනා මේකෙන් ඉෂ්ට සිද්ධ වේවා කියනවා මිස මේ ලොකු ස්වාමීන් වහන්සේද කේමන සාන්ති ලස්සනට ඒක කියනවා ලබන්න කැමති සිරු සම්පත් රජ සම්පත් සියල්ලත් ලැබ සියල්ල දුරවන් කරගෙන ඉවත දැමීමේ ලබන්නා වූ ප්‍රීතිය විවේකය නිවන ලැබේවා ඔක්කොම විස්තර කියලා ඒකත් විසිකිරීමෙන් ලැබෙන්නා වූ උදේකලාව ලැබෙනවා ඊට ඉස්සෙල්ලා දෙනවා টොප් එකට පලිප්පුවේ දාලා ලයිස්තුවක් දෙනවා ඒ සියල්ලම උදේ විසි කරන ලද කුණු කෙළපඩක්සේ හැරදමා ගොස් ලබන විවේකයේ විනිද මේ වෙනත් හේතු වේ වගේම අර මුල් ටිකේ දිල්ලි සිලා අහගෙන ඉන්නවා. අන්තිම ටික ඇහෙන්නේ නැහැ. දැකට අර ටික තේරෙන්නේ මේ හැමතුණික අපරාධය අර ලස්සන දෙයක් හදලා අටුවාචාර්ය වංශ කියනවා ඇතෙක් කරන ලස්සනට අඳලා හොඳේ කපනවා කියලා. දාන කතාවෙන් සීල කතාවට නගනකොට දාන කතාව කියන්නේ විශාල ඇතෙක්. ඇත්තට ලොකුයි. ඕන තරම් කැටයන් දාන්න දත් දැලක් ටිකක් තියෙනවා හොඬයක් තියෙනවා දැට දාලා හදලා ඇන්දේ සීල කතාවට යනකොට කපනවා හොඳේ එතකොට ඔක්කොම තර හොත්තු හොඳයි මුක්කම නරකයි කිව්වා වගේ මුක්කමට දැම්මට පස්සේ අර ගිනියන කතාව ඒ අර ඇමට තමයි කියන්නේ ඒක එක්කනාගේ දේශනා විලාස නැත්තම් එක එක්කනාගේ මනාප දේවල් වලට සම්මුතිය බෙදින්න නැතුව යන කතාව ඒක නිසා ඔය රේඩියෝ බණ කියන්නේ ඉස්සර වෙලා අනකාරී දරුපාතුමාගේ හිල්ලිම්පත වජිරා මේ මේ මේ වජිර මැදින් පන්සල කොළඹ දින පන්සල වජිරාරාමෙන් බණ කියන්නේ ඉස්සර වෙලා දිග පිං වාක්‍යයක් තිබුණානේ. දැන් ඒ පිං වාක්‍ය නෑ රේඩියෝ බණ වල නෑ. හැබැයි තාම ගෙවල් වල බණ වල කියනවා. ඒ පිං වාක්‍ය උනත් දැන් හැඩ ගහගෙන තියෙන හැටි බලනකොට බලන්න. ඒ ටික ටික ටික වෙනස් වෙලා තිනවා. මොකද මිනිස්සු බණ දන්නවා දැන්. එනිසා ගිහියෝ ගිහිල්ලා පැවිද්දෝ ගිහිල්ලා ගිහියන්ට සැප බලාපොරොත්තු පවරන්න හැදුවට ගියෝ ඒව විඳලා තියෙන දැන්. මේ සංඝයාටයි නැත්තේ. සංඝයා ගියෝ සාක්ෂි කරගෙන අනේ මට ලැබේවා කියන එක තමයි කියන්නේ තොට ලැබේවා කියලා කියන. තොට ලැබේවා කිව්වට ඒ සංඝයා කාලා නැහැ හොඳ පරිප්පු දින හෝටලෙකින්. ඉතින් ඒකට පීරක් විතර කියනවා අනේ පරිප්පු ඇති හෝටලෙකින් කන්න ලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. ඒක ගියා දන්න මේ හාමුදුරුවෝ මොනවටද කැමති කියලා. එහෙම නැති වෙන මොකක්වත් නැහැ. හොඳයි අපි එහෙනම් අප විශේෂයක් නැත්නම් මේ මේ මෙල්බන් කට්ටිය කෙනෙක් කියලාද? නැහැ. තුන් දෙනෙක් කියලා කොහෙන්ද දන්නේ? නම් දාලා තියෙනවා. අනේ ගෙස්ට් කියන ඒ නිසා අපි මේ විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් වෙන කාට හරි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවා නම් තව විනාඩි 10ක් 15ක් තියෙනවා.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 යාව නිබ්බානපත්තිය සුපත්තිතා කමාන කමිතබ්බා සුපත් සුපත් පූස උනත් බාන සෙල්ලම් කරන සෙනක ඉන්න තැන. ඉතින් යන්නේ කාර පෙන්න නැතුව රංගපාන්න කැමති. ප්‍රේක්ෂක ජනතාව ඉන්න තැන තමයි. හරි එහෙනම් වේරුවට අපි පිටත් වෙමු. දැන් මම පිටපත්ට වදින්නේ අර අන්තිරිකල ගමනක් තියෙනවා.